ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ පළවෙනි වගේ පොදු කමටහන් සුද්ධ කිරීමටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ සාමාන්‍ය බාහිර ස්වරූපේ ධර්ම සාකච්ඡාවක්ම තමයි ඊට වැඩි වෙනසක් නැහැ නමුත් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන ප්‍රශ්න තමන්ගේ භාවනාවට අදාළ දේවල් නොවෙනවා නම් මම මේ වෙලාවේදී ප්‍රතික්ෂේප කරනවා මොකද මේ කමටහන් සුද්ධ කිරීම සම්බන්ධ වැඩක් නිසා ඊට අමතරව සාමාන්‍ය වැඩ පිළිවෙල ස්වරූපින් යන්නේ ඉතින් මම ඉස්සර වෙනත් අවසරයකුත් ඉල්ල ගන්නවා මේ වගේ වැඩවලට මොකද කමඨාන් සුද්ධ කරනවා කියවම සමහරු කැමති නෑ ඒක වාර්තාගත වෙනවා දකින්ද ඒක පෞද්ගලික වැඩි කියලා නමුත් ඒකට හුඟව දෙනෙක් ඒක ගණන් ගත්තේ නෑ මොකද ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නමෙන් නෙවෙයි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ නිර්නාමිකව ඒක නිසා මේ කාගවත් පෞරුෂත්වයට හෝ පෞද්ගලිකත්වයට හානියක් වෙන්නේ නැහැ. හැබැයි මගේ නරක ගතියක් තියෙනවා සමහරලාට මම හරස් ප්‍රශ්න අහලා බුද්ධිලේ මතු කරනවා. ඒ ප්‍රශ්නේ අංග සම්පූර්ණ නැත්නම් මම සමහරලාට එතකොට නම් කවුද හොරා කියලා අහුවෙනවා. ඉතින් ඒ වුණාට මම හිතන්නේ ඒක ඉතින් එච්චරම අපි අපින්නේ ඒ නිසා ගණන් ගන්න එපයි කියලා. මම මේ කියන්න හදන්නේ මම ආකල්පයක් ගොඩනගන්න හදනවා. ඒක වාර්තාගත වුණාට කමක් නැහැ කියලා. ඉතින් කවුරු ඇත්තටම අකමැති නම් කරුණා කරලා අත උස්සන්නේ විරුද්ධ නම් අපිට ඒ මතධාරීන්ගේ මතවලට කරු කරන්න පුළුවන්. ඊට අමතරව නිකිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒවා අනුව සතිವಾರේ පටන් ගන්නවා. කාට හරි අතර වාරයේදී මම අරස් ප්‍රශ්න බලාපොරොත්තු වෙනවා නම් හෝ වැඩි පිරිසුදු කර ගැනීමක් විස්තර අවශ්‍ය වෙනවා නම් හෝ අපි මයික් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. කාටට අවශ්‍යතාවයක් තියෙනවා නම් අතේශ වීමෙන් සංඥාවක් කරන්න. එතකොට අපිට මයික් එක දෙන්න පුළුවන්. මම එදා කියපු විදිහට මේ මම මයික් එක තියාගෙන කෝණයෙන් මයික් එක තියලා ඒ ශබ්ද එන බවට ඒකේ ස්විච් එක දාගෙන කටයුතු කරන්න කියන එක මතක් කරනවා. මේ කෙටි කාරණා ටික මතක් කිරීමෙන් පස්සේ මම අපේ ඍජු මහත්තයන් ඉල්ලා ඉන්නවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි පැහැඳුනේ අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ පැහැදිලි කළ ආකාරයෙන් ආනාපානයේ බැලීමට ඉබේ වැටෙන හුස්ම කෙරෙහි සිත යොමු කළ යුතුය. ඉබේ වැටෙන හුස්ම කෙරෙහි සිත යොමු කිරීමට නම් මම දැන් මෙතන යන වර්තමාන තත්වයට එළඹ සිටිය යුතුය. මම දැන් මෙතන යන තත්වය වරහණත් එනම් කාලේ අය දෙස බලා සිටීම ඉබේ වැටෙන හුස්ම අසු විට අත්හැරිය යුතුය. නැතහොත් කාය දෙස බලා සිටන විට ඉබේ වැටෙන හුස්ම කෙරෙහි සිත යොමු කළ යුතුද? මෙසේ මම දැන් මෙතන කියා මෙනෙහි කරන ආකාරයත් එයින් ආනාපානයට මාරු වන අවස්ථාවක් අවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ප්‍රශ්නයක් අහන්න පස්සේ මම තියෙන ඇත්තටම උත්තරේ පැත්තෙන් එච්චර අපහසුයක් නැහැ. මම දැන් මෙතන ඉන්නවා මම දැන් මෙතන හුස්ම ගන්නවා දෙකම එකයි. මම දැන් මෙතන හුස්ම පිට කරනවා. ඒ නිසා මම දැන් මෙතන ඉන්නවා කියනට ඉස්සෙල්ලා ගන්න අපි කය කියන ලොකු රාමුව එතන මම දැන් මෙතන ඉන්නවා නැත්නම් මම දැන් මෙතන හිඳිනවා. ඒක ඇතුළෙම තමයි අනායාසයෙන් වටන හුස්ම පේන්නේ. එතකොට අර පදාශයක් පුරා විසිරී තිබුණ හිත හුස්මට යොමු කරලා මම දැන් මෙතන ආශ්වාස කරනවා. මම දැන් මෙතන ප්‍රාශ්වාස කරනවා කියනවා. අත්දැකීම එකමයි. වෙනසකට තියෙන්නේ ඒකාග්‍ර වීම. එක තැනකට යොමු මේක කොයි වෙලාවෙ කරන එකක්ද කියන එකයි ප්‍රශ්නේ. එහෙම ප්‍රශ්නයක් එන්නේ හරියට ටෝච් එකට පිටිර ටෝච් එකක් ගහලා පර්වතිපු ටෝච් වගේ ඒකේ ඔළුව කරකවනකොට අර මැද තියෙන ආලෝක ලපේ එන්නේ එන්නේ එන්නේ එන්නේ කුංචි වෙන්නේ. ඒක විශාල ප්‍රදේශයක පැතිරී තිබුණු ආලෝකේ නාභිගත කරනවා කියලායි අපි මේක භෞතික විද්‍යාව ඉගෙන ගන්නෙ. අන්න වගේ ශරීරේ පුරා විහිදී තිබුණ හිත ආශ්‍රස් ප්‍රශ්වාසයේ මන්ත්‍රීම අනුවම ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලියට යොමු කරනවා. ඒක කරන දෙයක් නෙවෙයි ආස්වාද ප්‍රසවාසී ඉබේ කෙරෙන ASCII මේ කය ඇතුලේ කෙරෙන පන පැකීම භාවය පැවැත්ම ධනවන වඩාම සක්‍රීය දේ තමයි ආස්වාද ප්‍රසවාස. එනිසා අරකෙම මම ඉන්නවා කියන එකේම ඉඳීම සඳහා කරන අත්‍යන්ත කෘත්‍යය තමයි කාය සංස්කාර. ඒ නිසා අරක ඇතුළෙම තියෙන එකක් කියලා හිතා ගන්න නැත්නම් සතිය තව දියුණු වීමක් සතිය තව ඒකාග්‍ර වීමක් ඒකෝදි වීමක් කරන්නේ ඒක ප්‍රවේශමෙන් වෙන්න දෙන්න ඕනේ. යොදවන්න යන්න එපා. කයට දාපු හිත ක්‍රමයෙන් ආශ්‍රව ප්‍රසවාසය වෙනකොට අවධානය එතෙන් විතරක් යොමු කරවන්න ඕනේ ප්‍රවේශමෙන්. හදිසි වෙන්න ගියොත් අර කියන විදිහට කය හිත පවත්වනද මේක හිත පවත්වනද කියලා දෙකට දෙතාවර වෙන්නත් පුළුවන්. එතකොට සැකයක් එන්න පුළුවන්. එහෙමනම් මම කය අතාරින්න ඕනද කියලා නෑ. කය ඇතුළෙම තියෙන එකක් මේ බලන්න. ඒක නිසා ආනාපාන යනවා කියලා කියන්නේ කයම වෙනස් පැත්තකින් නියෝජිතෙක් කයෙම ප්‍රකාශන ශක්තියක් පැලීමක් විතරයි. මම දන්නේ මම මේව කියනකොට විස්තර වෙනවද කියලා. එහෙම නැත්නම් කරුණා කරලා ඒක තවදුරටත් පැහැදිලි කරගන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි දෙවෙනි ප්‍රශ්නට යමු. නිර්වන් සරණයි ගාතර පින්වත් ස්වාමින් වහන්සේ මේ මා සහභාගී වන දෙවන භාවනා වැඩමුළුවයි. වහන්සේ දුන් උපදෙස් අනුව භාවනාව කරගෙන යමි. සක්මන් භාවනාවේදී සතිය බොහෝ දුරට පිහිටන නමුත් පරයන්කේදී හුස්ම රැල්ලක් දෙකක් දකින විටදීම සිතින් ඉවතර ගොස් නිදිමත ගතියක් ඇති වේ. සක්මන් භාවනාව කිරීමෙන් පසුව පරයන්ක භාවනාවේ යෙදුනද මේ දින දෙකේදීම පරයන්කේ සතිය පිටවා ගැනීමට අපහසුය. ඉදිරියට යාම සඳහා ඔබ වහන්සේගෙන් කාර්නික උපදෙස් පතමි. පිරුවන් සරණයි. මේක මට ඉස්සල්ලාම සිද්ධ වුණා. හැබැයි වෙන්න දේ මොකද්ද කියලා තීරුම් ගන්න මට දැන් අවුරුදු 4ක් විතර මට සිද්ධ වුණා. මම දන්නේ ඒක මන්ද මේ වෙන්නේ කියලා මම මේ தත්ත්වය ඉදිරිපත් කරන. ඒකට සමහරට මේකට ආලෝකයක් වැටෙන්න ඉඩ තියෙනවා. මම ඉස්සල්ලාම මේ විශ්වවිද්‍යාලේ තිබුණ අර ලේකර්ස් ෆන්ඩ් එකකින් ක්‍රියාත්මක චින්තන තමයි ඉස්ලාම ගිල දවසක මම බාඩි උනේ බාඩි වුණාට පස්සේ පොත්ගුරු විහාරයේ ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා භාවනා මෙහෙවැව්වේ අපි 8 දිනක් 9 දිනක් විතර වාඩි වුණේ ඒ වුණාට පස්සේ ඊස්වන් තැවුවා කවුද කැමති තමන් මේ කරපු පැයේ භාවනායේදී මොනවද අත්දැකි කියලා මම දක්කුමුක් වෙලා හිටියා මොකද මට මතකයි ටික වෙලා ගිහලා මට නිින්ද ගිහිල්ලා එලි කරන්න දෙයක් තිබුණ නැහැ. ඊට පස්සේ මම කව මගේ වාරය ආවට පස්සේ මම කව මෙහෙමයි ඔබ වහන්සේ කියපු විදිහට මට මතක නැහැ මොකද්ද මම කරපු භාවනාව කියලා. කරගෙන ඉනකොට මෙහෙම හිත නිකන් මේ ලීන වෙලා ගියාද, නිදිමත වෙලා ගියාද, මේ කම්මැලි වෙලා ගියාද මන් දන්නේ නැහැ. ටික වෙලාවකින් පස්සේ මම නැගිට්ටා. හැබැයි කයේ නම් ප්‍රසන්න ගතියක් තිබුණා නමුත් අරමුණ පිළිබඳ විස්තර කියන ගතියක් තිබුණා. ඉතින් උඟක් කාලයකට පස්සේ මම නිල්ලම ගිහිල්ලා භාවනා කරා. ඒතකොට ඉතින් ජර්මන් කණ්ඩායමක් මං විතරයි එකම ලාංකිකයා හිටියේ. ඉතින් ඒ යනකොට එතන ඉන්න නිල්ලම තියෙන ගතියක් ලාංකිකයන්ට සමහරට කොම් කරනවා. ඒගොල්ලංගම නීතියක් හදාන ඒගොල්ලන්ගේ ක්‍රමයට ගෙනියනවා. ඒක දැනගත්ත ගොඩ්වින් කියලා ගිහිල්ලා තිබුණා මේ ලංකාවෙන් කවුරු හරි આવොත් සලකන්න. මොකද මේක ලාංකික තැනක් කියලා. ඉතින් ඒ උගන්නන හාමුදුරුවෝ දවසක් මගේ ළඟට ආවා. ආලෝක කියලා හම්බුනේ. ඇවිල්ලා ඇහුවා මේ මොකද්ද කරන භාවනාව මම මේ බලපෑම් කරන්න නෙවෙයි ඉන්නේ. <clears throat> මට තාය ඇඟට හිත දාඩි දාන්න පටන් ගත්තා. මොකද කාටවත් කියන තරම් මට එහෙම දැනුමක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් මම පුළුවන් තරම් මග අරින්න හැදුවා. කිලින් උත්තරයක් නැති ඒ chance කිව්ව නෑ මම මේ ඇඟිලි ගහන්න හදන නම් කල් මං කවා ඉතින් බැරිම දන උස්ම තියා බලන්න. ආ බොහොම හොඳයි බොහොම හොඳයි කියලා ඉතින් අවසර තිබ්බා. ආනපාන කරනවා කියන එක හොඳයි කියලා. ඉතින් මම ඊට පස්සේ කිව්වා මම දන්නේ ටික වෙලා ගියාට පස්සේ මට නිින්ද යන එක තමයි වෙන්නේ. ඊට පස්සේ කිව්වා යක්කෝ ඒක උගක් හොඳයිනේ. දැන් ඊට පස්සේ මට දැන් ෆුල් අප්සෙට් දැන් මේ යාළුවමාවක යාළු වෙන්න හදනවද මොකද කරන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා මන්නම් කවදාකවත් කවුරුත් කියනවා අහලා නැහැ. මේ භාවනා කරනකොට නිින්ද යන එක හොඳයි කියලා. ඉතින් ඔබ වහන්සේට යමක් දැනුමක් ඇති මට නම් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට තියෙන්නේ හිතවිලි බහුල වෙන එක. අපිට තියෙන හත් වලින් කරදර වෙන එක. අපිට තියෙන වේදනায় එන එක. අපිට මේ ඉන්න බැරිකම තියෙන්නේ. ඉතින් මේ නින්දට වැටෙනවා නම් ඉතින් ඉන්න පුළුවන්. අනිත් එක මේ භාවනා කරනකොට අරමුණ දිහා හොඳට බලනකොට අරමුණ සිවුම් වෙලා සිවුම් වෙලා යනකොට නිදිමත ගතියක් එනවා. ඒක නිින්දක්ම නෙවෙයි භාවනා දියුණුවක් කියලා. මාට හිතාගත්ත මේ 아무තු වයර් මාරු වෙච්ච කෙනෙක් ඉතින් භාවනා කරන නිින්දන්නේ කොහොඳක් වෙන්නේ කොහොමද කියලා. මම ඉතින් ගණන් ගත්තේම නැහැ. මේ ගතිය තිබුණ ගොඩක් අය. පස්සේ මම දන්නවා අවුරුදු 4කට 5කට පස්සේ අපේ ලුකු ස්වාමීන් වහන්සේගේ පොතක් මට හම්බුණා සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන කියන එක. ඒකේ ඒක හම්බුණාට පස්සේ මට පුදුම විදිහට මේ මගේ වේදා හම්බෙලා මගේ කසාය තුඩු හම්බුණා වගේ ලොකු මේ එකනි වැලෙන් වගේ සම්බන්ධ වුණා. මම දැකලවත් තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකෙදී කියලා තිබුණා ආනාපානේ බලන කෙනාට විතරක් එnde ende ende අරමුණු සියුම් වීමයි වෙන්නේ කියලා. අනික ඔක්කොම අරමුණු එnde ende ප්‍රකට වෙනවා. මේක සියුම් වෙනවා. ඒ නිසා ඒකේන සියුම් වෙන අරමුණත් එක්ක වැඩි වැඩි සතියක් නොයදුවොත් හිත සැඟවි ගන්න ඉඩ තියෙනවා. හිත ලීන තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා. මේක නොදන්න යෝගාවචර නින්දක් කියලා නම් කරනවා. කම්මැලිකමක් කියලා නම් කරනවා. ඒ නිසා අනිත් දවසේ භාවනා කරනකොට මගේ හිත ආනාපානයේ දිගේම සියුම් වීමක් වෙනවද නැත්නම් ආනාපානයෙන් පිටපයින්නවද කියන එක බලන්න ලෑස්තිලා යන්නේ කියලා. ඉස්සර දවසේ අතරම මේ කිව්වට දැන් මේ කියන තරම් පැහැදිලිකමක් මට ඒ කියනකොට තිබුණේ නැහැ. නමුත් මට ඉස්සල්ලා බැඳුනේ ගොරෝසු ආනාපානයේ සියුම් තත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ ප්‍රගතියක් කියලා ලියලා තිබුණා. ඒකෙන් මට ඇත්තටම අර අරහමතු කියනට වැඩිය මේක විශ්වසනීය තත්ත්වයක් තිබුණා. ඊට පස්සේ මම මේක බලාන බලාන ඉන්නකොට මට තේරෙන්න පටන් ගත්තා මේ රා දැන් දැන් දැන් මේ දැන් වචනේ මම කියන්නේ රාග ద్వේෂ තියෙනකම් විතරයි හිත අවදීන් තියෙන්නේ. මොන අරමුණකට දාලා හරි රාග ద్వේෂ අඩු වෙච්ච ගමන් එහෙම බබා දොයිනවා. මේ හිතට කොහොමඩක්වත් පෙට්‍රෝල් නැතුව දුවන්න බෑ. පෙට්‍රෝල් කියන්නේ කෙලස්. මේ පෙට්‍රෝල් තියෙනකම් දුවනවා. අපි හරි අවදියෙන් හරි උනන්දුව හරි ප්‍රගතිශීලීව හරි ප්‍රගමණයකට හරි දියුණුවකට යන්න හදන්නේ තද්ද බල කෙලෙසකට. යම් වෙලාවක මේ රාගය එවතයි රාගය නිසා ඇති වෙන මේ නන්දිය අඩු වුණානේ එහෙම යක් කරන පටන් ගන්නවා. ඉතින් ඒ තරම බුදුහාමරන්ගේ භාවනාව බලවත්. අපිට හිතෙන්නේ මොකද්ද අනේ භාවනා කරන නිින්ද යනවා කියලා. ඉතින් නිින්දක්ද නැත්නම් හිත සැඟවි ගැනීමක්ද ලීන වීමක්ද කියලා බලන්න කාටවත් කරන්න බෑ. එක දෙයයි කරන්න තියෙන්නේ අනිත් දවසෙත් කියලා භාවනා කරලා මේ හොඳට ආනාපානෙ පේන වෙලාවයි දැනගන්න ඕනේ මෙයා එකෙන් දෙකෙන් නැති වෙනවා. නිසා එන්නකොටම ෆුට්බෝල් ශ්‍රී ලංකන් එකනේ බෝල එන්නකොටම පැනලා ගන්නවා වගේ අවස්ථාවක් දෙන්න එපා ප්‍රතිමල්ල වයට ගන්න. ගත්ත ගමන් ආනාපානෙ පටන් ගන්නකොටම මතු වෙනකොටම ඉබේ ස්වභාවයෙන් වෙන්නකොටම ආනාපානෙ විස්තර බලන්න. බලලා හොඳට ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලුවොත් එන්නේ එන්නේ මේක සියුම් වීමක් වෙනවද ගොරෝසු වීමක් වෙනවද සමසේ පවතිනවද කියලා හොයන්න හොයන්න හොයන්න සතිය සජීවී වෙනවා. කවදා හරි දැනගත්තොත් හුස්මෙන් දෙකේම හුස්ම සියුම් වෙනවයි කියලා එහෙම නැතිනම් කියන්න දෙන පෙර ආත්ම ගානක භාවනා කරපු කෙනෙක්. එහෙම නැතුව වෙන්නේ නැහැ. හැබැයි ඒක නිින්දක් කියලා වටහා ගත්තොත් ඒක නා පශ්චාත්තාප වෙලා මට ආනාපානෙ හරියන්නේ මට වෙන කරම් භාවනාවක් දෙන්න මේ ගුරුවරයා හොඳ නැහැ වෙන ගුරුවරයෙක් දෙන්න මේ භාවනා මධ්‍යස්ථාන වෙන එකක් දෙන්න කියලා මේක හරිය අවුලක් හදාගන්න. ඉතින් ඒ අවුලට වැටුණොත් කෙලවරක් නැහැ අත්ෙන් අතර පහින කුරුල්ලා තෙමිලා නැහිනා වගේ ගුරුවරු මාරු කර කර කමටහන් මාරු කොහේ ඇවිදි කිසිම වගතුවක් වෙන්නේ නැහැ. සමහරට ඇත්තටම ආනාපානෙ නෙවෙයි වෙන ආරම්භයක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒක ප්‍රතික්ෂේප කරන්න ඉස්සර බලන්න ආනාපානෙදී හැමෙන් බලන ඉන්නකොට හුස්ම රැලි දෙක තුනයි මට පේන්නේ ඒ ඒ දෙක තුනේ විපරිණාමය ඒ දෙක තුනේ රූපාන්තරණය ඒ දෙක තුනේ පරිණාමය ආස්වාස් ප්‍රසවාස දෙක විතරක් කල්පනා නෙමෙයි ආස්වාසෙන් ආස්වාසයට සියුම් වෙනවද ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට සියුම් වෙනවද කියන එක සර්වචනාංශී සතෝ වාස සති සතෝ පස්ස සති කියලා දීගං වාස සන්තෝ දීගං ආස සාමීති පජානාති රසං වාස සන්තෝ රසමස සාමීති පජානාති කියලා ළඟ ළඟ තීලම් කරන්නලා තියෙනවා ඉතලා දීර්ඝ හුස්ම ගන්නලා පස්සේ කෙටි සිව් වෙනවා. ඒ සිවුම් භාවය දරන්න අපේ හිත ලෑස්තිද? අපේ හිතට ඕනේ රාගේ. අපේ හිතට ඕනේ ද්වේෂය. අපේ හිතට ඕනේ කෙලස්. කෙලස් නැති වෙනකොට මෙයා අර නින්දක් වගේ දෙයක් දානවා. ඒක මායාවේ තවත් ෂට ප්‍රයෝගයක්. මේක කපාගෙන යන්න නම් ආනබන් ওই පේන්ටි හොඳටම ඇති. අපකටත් වැඩිය සක්මනේ වඩා හොඳයි ඒ කියලා තියෙන විදිහට ආනපාන වැඩි වෙලා හිතේ හිටින්නේ නමුත් එකක් දෙකක් හරි පේන නිසා යෝගාවචරයට මේ හරහා පැලිරක් අල්ල ගන්න පුළුවන් ඒක නිසා ලෑස්තිලා යන්න එnde ende ende ආනපාන ක්‍රමේ නොපෙනී යනවා නම් මේක නිින්දක් නොවෙන්න ඉඩ තියෙනවා මේක හිතේ ලීන භාවයක් වෙන්න ඉඩ තියෙනවා ඒ ලීන භාවය නැති කරන්නම් කරන්න තියෙන්නේ වඩා එල්ලකින් යුක්තව වඩා ගල්වාගත් වීදිකින් යුක්තව අරමුණම බලන්නේ හිටියොත් ඉර නගිනකොට හඳ හඳ ලීන වෙලා යන්නේ අහසේ. ඉර නගිනකොට තරුණ පෙනී යන්නේ අහසේ. තරුණ නැතිවීමක් නෙමෙයි වෙන්නේ. ඉරේ ප්‍රභාව වැඩි වෙනකොට තරුණ පෙනී යනවා. ඉරේ ප්‍රභාව වැඩි වෙනකොට හඳ නොපෙනී යනවා. ඉතින් අපි හඳ දිහාම බලන්නේ හිටියොත් ඉර පහයවට පස්සේ හඳ තියෙනවා. නිකන් ලොන්දයක් වගේ පොල් ලොන්දයක් වගේ ওই අහසේ තියෙනවා. අර දිෂ්නේ නැහැ. ආන්නේ මේ දිෂ්නේ තියෙන හඳ දිෂ්ණටි හඳට යන්නා වගේ ආනාපාන යන ප්‍රවෘත්තිය රචනය විපරිණාමය පරිණාමය රූපාන්තරනේ බලන්න එතකොට සතිය අනිවාර්යයෙන්ම නැගිටිනවා ඒක නිසා මේ මම බලන්නේ මේ ප්‍රකාශය දිහා නැදාත් නිින්දක් නොවෙන්නත් ඉඩදී කියලා නිින්දක් වෙන්න ඉඩ තියෙනවා නමුත් ඉඳගත්ත ගමන් නම් සාමාන්‍ය නිින්දයක් නැහැ වෙන්නේ විනාඩි 20ක් විතර ගිහිල්ලා. මේ අතරතුර මම ওই කරන පරිශ්‍රණය ඕන තරම් කරලා බලන්න පුළුවන්. ඒක නිසා සාහිතියෙන් ආනාපානේම විශ්වාස කරලා දිගට කරගෙන යන්න. හැබැයි විපරිණාමයේ දේශ වෙනස් වීම දේශ කුසු ඇසින් බලලා කරන්න කියන එකයි මගේ අවවාදය. නැත්නම් අනුශාසනාව. ස්වාමින් වහන්සේ ආනාපාන සතියේ සිට පවත් සිත පවත්වන එකදී සිත විසිරී ගොත් දේශසාගත ආරම්භණක් කරා නිතර නිතර සිත එළඹ සිටින්නේ නම් එය මඩින්නේ කෙලෙසද? උදාහරණයක් ලෙස පෙන්වලා තියෙනවා. නිවසේ ජීවත් වෙන අයෙකු පිළිබඳව කලක් තිස්සේ පවතින තරහක්, කේන්තියක්, වෛරයක් වැනි පෞසිතිවිල්ලක් මැඩින් මඩින ආකාරය. අප කෙරේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. ධර්වං සරණයි. ඒ අර අපිට මේ පැවිදි ඉඳ ඉස්සෙල්ලා මම මේ විරකෝ මාත්‍ය ළඟට ගිහිල්ලා පාළි ටිකක් ඉගෙන ගත්තා. ඒක උගන්වනකොට මේ මහත්යා මේ අපිට මෙත්තානි සංස සූත්‍රයයි මිත්තානි සංස සූත්‍රයයි වතපිරිසුදු කියනවා. හරි හොඳ විහිළු කතාස් කියන මහත්යෙක්. මේ මහත්යා කියනවා මේ අල්ලපු ගෙදර අම්මා එයා ඉන්නේ හවුසින් ස්කීම් එක. එයා මෛත්‍රී භාවනා කරනවා. අයියෙන් කියනවලු සීල සත්‍යෝ නිදුක්කෙත්තා සෝපත්ත්තා නිදුක්කෙත්තා නිරෝගී වෙත්තා අල්ලපු ගෙදර පරට්ටි ඇර. සීල සත්‍යෝ නිදුක්කෙත්තා නිරෝගී වෙත්තා සුවපත්ත්වා අල්ලපු විතර පරක්ටි ඇර හරියටම මේක කියනවා ඉතින් පස්සේ මේ මහත්තයා කියලා කිව්වලු අම්මේ ඒක හරි නෑ ඉතින් මහත්තයෝ ඒක නිකම්ම කියනවා අර මෛත්‍රී භාන පද හතරත් එක්කම ඔස්සිනි පදයක් එනවා ඒ වගේ අපි මේ අසුරු කරන කට්ටිය කන්‍යම් මරඤ්ඤම් තමයි අපි මේ ළඟ එක පවුලේ ඉන්නේ ඒ දේවදත්තත් එක්ක බුදුහාමුදුරුවෝ පාරමිතා පුරවන ඇවිල්ලා මේ ආත්මෙත් මැසි නැුණානේ. අහුවෙන තන මරන. අහුවෙන තන චරිත ඝාතනය කරන මේ කිට්ටු ඇසුරු කරන අය තුල තමයි ඔය දෙන්නම ඉන්නේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ. හැබැයි ඉන්නකොට නම් ඉන්නේ දිවෙන් දිව ගාගෙන ආලිංගනය කරගෙන සිප වැරඳගෙන නංගි මල්ලි අක්කා අයියා කියලා. ඔය හිත ඇතුලේ තියෙන හැටි බලන්න. මේක දුරු කරන්න නෙවෙයි දැනගන්න ඕනේ අපි කොච්චර සර්පයෝද කියලා. සර්පය දකින්නකොට එක එක කාකට වැඩෙනවා. මේක මුර්ග සංවර්ෂක්. අපිට මෙහෙම කියන්න පුළුවන් වෙච්ච එක ගැන අපි ශිෂ්ටාචාර සතුට වෙන්න ඕනේ. අපිට කියන්න පිරිසක් ඉන්න අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මම මේ උදාසීන අරමුණට හිත ගිය ගමන් හිත ශෝකත් වෙනකොටම රූප බලන්නේ නැත්නම්, ශබ්ද අහන්නේ නැත්නම්, ගඳ නැත්නම්, රස නැත්නම්, පහස ආනපානේ පමණක් නම් හිත ශබ්ද හදාගෙන අහනවා. රූප හදාගෙන බලනවා. සම්බන්ධකම් ඇති කරනවා. මෙන්න මේකට තමයි නියම මම කියන්නේ. අපි පෙන්වන්න හදන රූප ලාවන්‍ය කරගෙන වේදිකාවට යන රූප සුන්දරි තරඟට යන එක කරන්නේ නෙමෙයි මම කියන්නේ. මේ වැඩකට දැම්මට පස්සේ මධ්‍යස දෙකට දැම්මට පස්සේ ඇතුලෙන් එනවනේ විරේචනයක් වමනයක් මතුවීමක් ඔය තමයි නියම මම. අපි ඔක වසාගෙන ඉඳ හැදුවට මේක වීතික්‍රමණයක් මේක පරිවෘත්තානයක් තියෙන වීතික්‍රමණය වෙන්නේ කාටවත් කියන්න බෑ. මේ මේත් එක්ක මම ඉන්නේ මේ ඇසුරු කරගෙන ඉන්නේ තරහෙන්ද මෛත්‍රියෙන්ද කියලා කාටවත් කියන්න බෑ. ඇත්තට මම දන්නෙත් නෑ. දැනගන්න නම් මෙයා ගැන හිතන්නේ නැතුව මම සාමාන්‍ය භාවනා කරනකොට සම්විධියකට සම්බන්ධතාවයක් වෙනවනේ එක්කම නාපේ එක්කම නාපේ හරහා. ඒතර දැනගන්න මේක සංසාර කීයක් ගෙනියනවද අපි කියලා. මල්ලේ තියාගෙන උහි ගෙනින ඇත්තටම මේ මනුස්සයා ඇත්තක ගැටුමක්වත් බැනුමක්වත් මොකක්වත් නැහැ. භවයෙන් භවයට භවයෙන් භවයට යනවා. ඉතින් කොයි වෙලාවක හරි මේක එළියට ඇවිල්ලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක න නැත්නම් අපි මෙතන සාකච්ඡා කරන දවසේ ගිහිලා ඒක න දිහා බලලා කියන්න පුළුවන්. මේ මනුස්සයා වගකීමක් නෙවෙයි පෙරගෙන අප සංසාර සම්බන්ධයකට කො අතිරේක ප්‍රේමයක් හට ගන්නවා. ඒක අතිරේක ද්වේෂයක් හට ගන්නවා. කොයි එකක් වෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් ඒ හිතේ තියෙන මූලික ගති කවම කවදාකවත් කෙලසකින්වත් නිවනට යොමු වෙන්නේ නැහැ. සංසාරේ බෝ කරන එකමයි කරන්නේ. එnde ende ende ende පැවැත්මට තමයි මේවා හේතු වෙන්නේ. එකසේ ද්වේෂීතා තණ්හාව දෙකම එකතු වෙන නිසා නිකමට හිතනද මේ ප්‍රශ්නය කියපු කෙනාගේ කෝණයෙන් බලලා මම ආනාපානේ කරන්න ගියාම මට නිතරම අම්මා පිළිබඳව අප්පච්චි පිළිබඳව ප්‍රේමයක් පහළ වෙනවා කියලා ඒ තරම්ම මේකත් අකුසලයක් නේ. මේ මතුවෙන ද්වේෂයේ වගේම නේ අර ප්‍රේමේ. මම දැන් මම කියන්න හදන එක තේරෙනවද කියලා. එකමයි. එකම කාසිය දෙවච අපි හිතන ප්‍රේමේ පහළ වෙනවා නම් හොඳයි. ද්වේෂය පහළ වෙනවා හොඳ නෑ කියලා. දෙජනන්ත කියනවා අම්මා හොඳයි කිව්වත් ඇරදී තාත්තා හොඳයි කිව්වත් ඇරදී ඒ නිසා නංගිය මල්ලියේ පාවෙම දෙදෙනම ඕනේ නෑ. අපිට පුළුවන් හේතු බෞද්ධයෙකුට කියන්න භාවනා කරනකොට මට අසෝලා පිළිබඳ ප්‍රේමයක් පහළ වෙනවා ඒක අකුසලයක් කියලා. ඒතු කරලා දෙන්න පුළුවන් වෙයි. කද්දාකත් නැහැ. අපිට මේ වගේ ලියන්න හිතෙන්නේ නැහැ. මොකද අපි ඉබේම හිතන නැහැ. ප්‍රේමේ පහළ වෙච්චාම ආදරේ පහළ වෙච්චාම මේක හොඳ එකක් කියලා. එකම එකම කොක්ක. ජීක කියලා එක දවසක් මම බනකදී ඒ ප්‍රධාන ආරාධන කරපු නෝනාගේ අම්මට හොඳටම කේන්ති ගියා. කීන්ති ගියාට පස්සේ මම කිව්වා ඔයගොල්ලෝ දැන් ද්වේෂය ගැන කතා කරන්නේ. කොච්චර අව탁සේරුකල ඔයගොල්ලෝ එකිනෙකාට ප්‍රේම කරනවද? මරණයෙන් මත්තේ ওই ප්‍රේමෙත් ද්වේෂය වගේම කොකු වදිනවනේ. ඊයේ අම්මට කීන්ති කියලා කිව්වා එහෙනම් මේ මනුසාත්ම භාවය කියලා කියන්නේ සාපයක්ද ස්වාමීන් වහන්සේ? මොකද්ද මේ බුද්ධ ආගමෙන් අපිට උගන්වන්න හදන එක? මම කිව්වා ටිකක් අමාරුයි. ඉතින් මොකද කරන්නේ? ඊරුම් ගන්න අමාරුයි. ද්වේෂය එනකොට නම් අපි කියන එක සෞත්‍රියක හොඳ නැහැ ඒක අයින් කරන්න ඕනේ. ඒ මොකද වෙන්නේ ප්‍රේමයට? ඒ තරහා සමාන බැඳීමක් ඇති භව රෝගය හදනා රූපෙත මත් වී ඇයි දු ප්‍රේම කලේ මේ කෝසත්තාමේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණී ඔය ප්‍රේම කරන හැම වෙලාවෙම මතක තියාගන්න ද්වේෂයම තමයි තියෙන්නේ. ওই දෙන්න එකමයි. වැඩිය ප්‍රේමේ වැඩිය ද්වේෂේ උන්ටටම නියුන් සහෝදරය වගේ. ලාවට ප්‍රේමේ ලාමට ද්වේෂේ ප්‍රශ්නයක් නැහැ. මොකද අර දෙන්න නැතු ඉන්න බෑනේ නින්දට පෙන්නන්න. ඔය දෙන්න ඉන්නකම් සම්පූර්ණ චිත්‍රපටි ඇක්ෂන් පැක් ෆුල් ස්ක්‍රීන් යන වැඩි. දෙක නැති වෙච්ච ගමන් බබදොයි. ඒක නිසා කරන් තියෙන දැඩි ද්වේෂය සහ දැඩි රාගය වෙනුවට සාමාන්‍ය රාගයේ සාමාන්‍ය අපි ඔක්කොටම සමසේ ප්‍රේමයක් මනුස්සකමට ඒක වළක්වන්න යන්න. මේක විතරයි අරක නැති කරන්න තියෙන දේ. ඉතින් මේක මම හිතන උඟාක් අමාරු වෙති දිරව ගන්න. මම මේ ප්‍රශ්නේ අනිත් පැත්ත හරවලා කියන්න ගියාම. ද්වේෂය ගැන අපි මේ විදිහට නොදකින්න පතන් කියලා කතා කරාට අපි දෙවේලේ දිනු කරන්න හදන මේ එක එකනා පිළිවෙත තියෙන ප්‍රේමේ ඔයහා සමාන කොක්ක. ඔයහා සමාන සංයෝජනයක් ඉතින් අපිට පුළුවන් නම් සියල්ලම කෙරේ සමාන හැඟීමකින් ගත කරන සියලෝ දෙනා මිනිස්සුયો. මගේ අම්මා විතරක් නෙවෙයි අම්මා කොයි අම්මත් අම්මා තමයි. අනේ එතකොට ප්‍රශ්නෙම බේරෙනවා. ඒ නිසා මේක එනකොට බලන්න මට ඕනේ නැති වුණත් මගේ හිත කවුදෝ මාව පාවිච්චි කරනවා. මගේ න්‍යායපත්‍ය නෙවෙයි මේ මගේ හිතේ වැඩ කරන්නේ. එහෙමනම් මම කැමති වෙන්නේ නැහැ නේ ද්වේෂයනට. මේක තමයි අනාත්මයි කියලා බුදුහාමුදුරු කියන්නේ. අපිට මේක තේරෙන්නේ නැතිකම නෙවෙයි තින්නේ අපි පිළිගන්න කැමති නැහැ. අපිට මම බරපතල ප්‍රශ්න මේ ධර්ම අතිශය ගැඹුරු ධර්ම ප්‍රශ්න ධර්ම කාරණා අපිට බරපතල ප්‍රශ්න. ඒ කියන්නේ සත්‍ය නොදැක්ම නෙවෙයි අපිට තියෙන්නේ අපිට සත්‍ය දකින්න ඕන කමක් නැහැ. අපිට ඕනේ සත්‍ය අපේ තාලෙට හදලා රසමසලු දාලා කකා වළඳ වළඳා ඉන්න. සත්‍ය ওই තරම්ම අපේ තන්තරම් ප්‍රියමනාප නැහැ. මුළු ලෝකෙම තියෙන එකම දෙයයි දුක විතරයි. ඒ දුක හදන්නේ ද්වේෂයෙන් විතරක් නෙවෙයි ප්‍රේමෙම සමාන විදිහට හදන නිසා මේ ද්වේෂය හොඳයි එක පැත්තකින්. මේ ද්වේෂය තියෙනකොට ප්‍රේමේ ඉන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න දෙකටම එක හිතේ ඉන්න බෑ. එචා දැන් තමයි දන්න මට අසෝලා කෙරේ ද්වේෂයක් තියෙනවා. ඒ පුද්ගලයාට ඒක බුද්ධිලික වෙච්ච සිද්ධියක් නිසා නෙවෙයි සංසාර ගතියක් නිසා වෙන්නේ නැති මම ඒක දන්නවා. එතකොට මගේ හිත හොඳටම 100ට 100ක් විශ්වාසයි මගේ හිතේ රාගේ නැහැ. මගේ හිතේ ප්‍රේමෙ නැහැ. මගේ හිතේ බැඳීම නැහැ. ඒ නිසා මේකෙන් වෙහසක් තියෙන හැබැයි ඒක මම දන්නවා. මට පුළුවන් නම් කරන්න තියෙන්නේ මේක දැනගෙනත් මේ ද්වේෂයේ තියෙදි හුස්මට හිත දාන්න පුළුවන්. ආස්වාසයට ප්‍රස්වාසයට කියලා එතකොට ඉන්දෙන්න තේරෙන්නේ මේ ද්වේෂයට කිපෙන්නේ නැති වෙනකොට මේ ද්වේෂ ප්‍රතික්‍රියා නොකරනකොට ඒකේ බලවේගයත් එන්නේ නැතිව කලින්ම රාගේ ප්‍රහාණය කරා දැන් මතුවෙන මතුවෙන ප්‍රේමයත් එක්ක මතුවෙන මතුවෙන ද්වේෂයත් එක්ක ද්වේෂිත ද්වේෂ නොකිරීම හරහා ආනාපාන හිත දැමීම හරහා මේකෙත් විෂමරන්න පුළුවන් එනිසා මේ ඇතිවිච්ච ද්වේෂය ප්‍රහාණය කරන්න ගොත් අනිවාර්යයෙන්ම දසගුණයකින් වැඩෙනවා ප්‍රහාණය කරන විනුවට ඒක ධර්මතාවයක් හේතුඵල ධර්මයක්. අනේ මට මේක බලා බලා තවදුරටත් ඉන්න ලැබේවා කියලා. පුළුවන් නම් ඒ කෙනාට මේක තව කෙනෙක්ගේ වැඩිහිටියෙක් ඉදිරියට ඉදිරි ඉදිරි එනත් ඒකේ වේ සම්බන්ධ වෙච්ච එක සම්බන්ධ කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. නමුත් ඒකේ හරි සංකීර්ණ ප්‍රශ්නයක්. හරි අමාරුයි ඒ දේ කරන්න මොකද අනිත් පැත්ත අනිත් පක්ෂේ පිළිගන්න කැමති නෑ මේ වෙච්ච සිද්ධියකට නෙමෙයි මේ සංසාර හේතුවක් නිසා වෙන්න පුළුවන්. පුළුවන් නම් වැඩි හිටියෙක් කිසිපෙත් තියලා මෙන්න මෙහෙම එකක් තියෙනවා සමාගයේ වැරද්දක් වුණොත් මට සමා වෙන්න මේක මේ මගේ ශාරීරිය තුල ක්‍රියාත්මක වෙන මොකක්දෝ දෝෂයක් නිසා වෙන එකක් කියලා ඒ පුද්ගලයා ෂේප් කරගන්න. අනිවාර්යව නෑ ඒක. නමුත් මේ ද්වේෂය එනකොට වැඩි වැඩියෙන් ආනාපානිය ඇසුරු කරමින් ද්වේෂයට ද්වේෂ නොකර ප්‍රතික්ෂේප කරන්න හදන්නේ නැතුව එවැනි දේවල් හේතුඵල ධර්මණෝ පහළ වීම දිහා බලන්න පුළුවන් නම් ගොක් හොඳයි. හැබැයි ගොක් අමාරුයි. මම පිළිගන්න හුඟක් අමාරුයි. මොකද මේ වගේ දෙයක් අත් අපේ මේ ජීවිතේ කරගන්න බැරි නම් මම හිතන්නේ වටිනාකමක් නැහැ. ඒ නිසා බලාපොරොත්තු තියාගන්න උත්සාහ කරන්න මේ ද්වේෂයට ද්වේෂ නොකර ද්වේෂය වද දෙන හැටි බලබලා ඒ අල්ලපනල්ලේ ආනාපානේ වඩා ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. අවසරයි නායක ස්වාමීන් වහන්ස අප මේට සල්ප වේලාවකට ප්‍රථම ඇසූ බණට අනුව දී දිවියක් ගෙවන අප පළවෙනි එක අපගේ දරුවන්ගේ මෙලොව දියුණුව ගැන දැක සතුටු වීම පාපයක්ද දෙක නිවසට අමුත්තක පැමිණි විට ඔවුන්ගේ සුවදුක් රැකියාව විස්තර රටදැයේ නොයෙකුත් සිදුවීම් සම්බන්ධව කතා කිරීම දෙපාර්ශ්වයටම පාපයක්ද තුන සිංහල දරුවෙකු සිටින නිවසක ඔවුන්ගේ සුරතල් වදන් නැසීම ඔවුන් සුරතල් කිරීම ඔවුන්ගේ සුරතල් දැකීම පාපයක්ද? හතර එසේනම් මේන් ඔවුන් හා මා මිදෙන්නේ කිතේද? පහ පත්‍ර මගින් එදිනදා තොරතුරු දැන ගැනීම, රේඩියෝ ඇසීම, ටීවී බැලීම මා නැවතුවද ඔවුන් ඉන් මුදවා ගැනීම කෙසේ කළ හැකිද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අන්තිමේකින් පළවෙනි ප්‍රතික්ෂේප වෙනවා. පංචමෙන් කියනවා මම රේඩියෝ අහන්නේ නැහැ, පත්‍ර බලන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දන්නවා ඉස්සලා ටිකක් වැරදි කියන කන්ට ප්‍රකාශන කෙලින්ම කියවෙනවා. නමුත් මට කියන්න තියෙන්නේ මම කෙලින්ම මේ අගිකන්දෝපම සූත්‍රයේ ආදිත්‍ය පర్యాయ සූත්‍රය කියන බුදුචානන් සඳහන් කරන්න කියන සඳහන් කරලා තියෙනවා යම් හේකින් මේ සූරතල් වදනක හෝ කිතිත් ආපමනසික කරන සුවද සාකච්ඡාවක හෝ එහෙම නැත්නම් විනයම් කටයුත්තකදී ඇතිවිච්ච මතකයක් මරණ චිත්තක්ෂණේ ආවොත් ආපු සත්‍යයක් නිසා ඇතිවෙච්ච සෝත විඥානයක් ඒක ඒකාන්තයෙන් අපායට යනවා. ඒක ඒකාන්තයෙන් නිරේට යනවා කියලා බුදුහාමුදුරුවෝ අත පොළවේ ගහලා කියනවා. ඉතින් ඒකට පාපයක්ද නැද්ද කියලා කවුරුත් කියන්න ඕනේ නැහැ. මේක ඇවිල්ලා එහෙම අමතක වෙලා ගියා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක එකී මොකතරක හරි හිතේ ඉලක්ක ඇඳුනොත්, කොතනක හරි හිතේ මතකයක් හිටියොත්, ඒ මතකේ එන්න ගියොත් මරණ චිත්තක්ෂණේ. කාටද කියන්න පුළුවන් අපි මේ විදියට උරතල් රදන්න අහලා එහෙ නැත්නම් සුදුක් විචාරන කොට අපි ළඟ යම් යම් මතකයට යන දේවල් සිද්ධ වෙලා මරණ චිත්තක්ෂණය මේ ඉන්න බැරි වෙයි කියලා කියන්න බෑ කාටවත් කියන්නේ. ඊට පස්සේ එවැනි දෙයක් පහළ වීමෙන් ඊගාව චිත්තක්ෂණය ඊගාව ගතිය ඊගාව භවය මරණය හෝ තිරිසංයෝනි කියන දෙක එකක් බව බුදුහාමුදුරුවෝ කියනවා නම් ඉතින් පවුද නැද්ද කියලා කවුරුත් කියන්න ඕනේ නැහැ. ඒක නෙවෙයි ප්‍රශ්නේ. මේක අපි දැනගෙන බේරෙන්න හදුවත් කොහොමද බේරෙන්නේ කියලා. ඒ පළවෙනි ප්‍රකාශනයෙන් වැරදි මේක ගිහියෙක් වෙච්ච නිසායි කියලා අහනවා. අරණ්‍ය වල කොච්චර පව් කරනවද කියලා දන්නවද? පැවිදුණාට පස්සේ. කාට හරි කියන්න පුළුවන් මේ වැවිසිච්ච ගමන් මේ ඔක්කොම පව් කපලා ගිහලා අපි සුද්ධ ආත්මයකට වැටෙනවා කිය. පැවිදුණාත් එකයි ගිහුණාත් එකයි මනුෂ්‍ය ජීවිතය ඔච්චරයි. ඔකේ යන ක්‍රියාවලිය කාගවත් න්‍යායපත්‍යක් නෙවෙයි මාරපාක්ෂිකයි කෙලෙස්. ඉතින් ඒව පිළිබඳව අභිවෘද්ධිය කියලා කියන්නේ කෙලෙස් වර්ධනයක්. නිර්මාණය කියන කෙලෙස් වර්ධනයක්. ඒ නිසා පුතේ යුද්ධට ලියලා තියෙනවා ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. යම් කිසි කෙනෙක් මේ ලෝක වර්ධනය මේ අභියෝගේ හිතනයි මනුෂයා වඩන් වඩන්නේ සුසානය. ඔබ වැළෙන්න වැළෙන්න මිනිස්සු බොහෝ වීම වැඩි වෙයි සුසාන ගන්න වැඩි වෙනවා. ලෝක වඩඩකෝ සුසාන වඩඩකෝ. උදයන්නාසෙත් පෙන්නනවා සුත්පගතියක්. උදයන්නාසෙත් පෙන්නනවා නිර්මාණශීලීත්වයක්. ඒ මොකද්ද මේ හිතේ වැඩ කරන ඒ කෙලෙස් දැක ගැනීම පිළිබඳ නිර්මාණශීලී වෙන්නේ. ඒක දැකපැනීම පිළිබඳ ප්‍රගතිශීලී වෙන්නේ. අපි ඒක නැතුව නිකන් බීලා ඩෝප් වෙලා දඟනවා වගේ මේ ජීවිතේ ඩෝප් වෙලා මැරලා ගියාට ඒ කාලය තුල අපි නොබෙල් ප්‍රයිස් එක දිනුවත් මැග්සේසේ සම්මානෙ දිනුවත් බුදුජානනාංශයේ තම්බීකට සලකන්නේ. ඇයි මේ ලෝක වර්ධකෙක් විතරනේ තමන්ගේ මේ හිත තුල වෙන එක දකින්නේ ඒක නිසා ඒ ගමන් දෙකක් මේ පැත්තට කියලා ලාභ සත්කාර දිගේ යෑමයි මේ පැත්තට නිවට යෑමයි සම්නික්කර ප්‍රතිපක්ෂයි. ඉතින් ඒක නිසා මේක දැන ගැනීම මෙවැනි දෙයක් දැන ගැනීම මානසික අසහනයක් වෙනස නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ කාටවත් රැට නිින්ද යන්නේ නැති වෙන්න බය කරන්න නෙවෙයි දැන්වත් තීරුම් අරගෙන අඩු ගානේ තා අනුංගික බැරනම් තමන්වත් මේ චක්ක විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීව විඥාන මනෝ විඥාන යනකොට කාය විඥාන දැන් මගේ හිත තියෙන්නේ මෙන්න මෙතන මෙතන එල්ලිලයි කියලා අඩු ගානේ දැනගන්න පුළුවන්. ඒක තමන්ගේ චරිතය දැන ගැනීමක් මමයා කියන්නේ කවුද කියලා දැන ගැනීමක් තව කෙනෙකුට කරන්න බැරි දෙයක් ඒකට ආධ්‍යාත්මය කියලා කියනවා ඒකට ආගම කියලා කියනවා ඒ නිසා අපි ඒකට යෙදී ගත කරන්න කරන්න බය වෙලා පස්සට යන එක නෙමෙයි කරන්න තියෙන්නේ. අපි කවදා හරි මේ කවුරු කරලා දෙන්න විතරක් මේ කරන්නේ. ආන්නේ විදිහට ඒ ආදිත්‍යපරියාය සූත්‍රයේම තියෙන වාක්‍ය ඒ විදිහටම කියවන. කියවලා අපි సౌందර්යය අතින් ඇත්ත වුණාට ලෝකේ යුතුයකම් පැත්තෙන් ඇත්ත වුණාට මරණ චිත්තක්ෂණේ මගේ හිත රැකලා දෙන්න කවුද ඉන්නේ? ඔය තොන්දොල් කතා කරන උරුදල් බබාත් නැහැ ඒතන. එහෙම නැත්නම් අල්ලාප සල්ලාප කරන්න එන ආගන්තුකයත් එතන නැහැ. මේ අපි ප්‍රගමණිය හදාගෙන අනුන්ට සලකන්න කරන කී ඔය කවුරක්වත් නැහැ පරණ චිත්තක්ෂණය. කවුද ඉන්නේ Tamanට සරණට පිටට එහෙම අපිට මඟහරින්න පුළුවන් කවුරු හරි කියනවනම් නෑ නෑ මං නම් ඔය කොච්චර එකක්වත් මැරෙන්නේ නෑ කියලා දන්නවනම් අන්න එහාට හිත දැගේ උඹලා වම්බු ගන්න මට ප්‍රශ්න නෑ නේ මං මැරෙන්නේ නෑ නේ කියලා. ඒ මාත උසන්න පුළුවන් කෙනෙකුත් නෑ. ඒකයි මං කිව්වේ මේ වගේ සූත්‍ර සාකච්ඡා කරගත්තාම නිකන් බඩබොක්ක දන ගතියක් එනවා. රැට නිින්ද යන්නේ නැති ගතියක්, හීනෙන් බය වෙන ගතියක් එනවා. අපිට ගුරුවරු මෙතෙක්කල් මොනවද උගන්වුවේ? අපි අම්මලා තාත්තලා අපි කොහාටද යොමු කරේ? අපි මේ ජීවණය කියලා මොකද්ද බැලුවේ? එහෙමනම් බුදුහාමුදුරෝ කවුද? ඉතින් මේ තරම් බුදුහාමුදුරෝ පචකෙලියා නම් අවුරුදු 2600 මේ පණිවිඩේ හිටියේ කොහොමද? උදාහරණ නිකම්ම නිකන් අපි රවටලා නිකන් බුදුහාමර වන්දනා කරගන්න කියපු බණක් නම් අවුරුදු 2600ක් හිටින්නේ නැහැ නේ. ලෝකේ කවදාකවත් රහසක් අවුරුදු 100කට වැඩි හිටින්නේ නැහැ. කිසිම গুপ্ত දෙයක් අවුරුදු 100කට වැඩි හිටින්නේ නැහැ. මේ සත්‍ය ධර්මයක් තියෙද්දි අපි මේ දැක්කයි කියලා ඒක මානසික අසහනයකට හේතු කරගන්න එපා. මේක සාධනීය විතර දාගන්න එකයි අමාරු. අබ කාපු එකාගේ මොලේ දානවා. පිටේ වනේ තියෙන මීමා පඳුරට බයයි. සර්වචනංශ මේ උගන්වන්නේ අපි පිටේ වනේ තියෙන මීමෙක් වාඩපත් කරලා පන්සලට නොයා බණනාහ කෙදරිල රැයට කාලා බුදියන්න නෙවෙයි සංවේගී පිටවන ටික ටික හරි කමන්නේ කුණු පටලවා ගන්න එක ටික ටික අඩු කරන්න හැබැයි ඊටාම හිමීට කරන්න ඉක්මන් වෙන්න යන්න බෑ ඉක්මන් වෙන්න ගියොත් පටලවිලි ගොඩක් එනවා ටික ටික ටික ටික මේ පරියන්කේ ඉන්නකොට පොඩ්ඩක් අඩු කරගන්න ශක්මනේදී අනුපනිසා ඉදින්දා වැඩවල තරු කරලා ගෙදර දොට ගියාට පස්සේ අහක යන කණු කන්දල් ඔළුවේ දාගන්න නැතුව පැමිණි දුක් පැණි රායි කියාගෙන ටික ටික ටික ටික අයින් කරගෙන යන්න ගියාම මොකද්ද ආධ්‍යාත්මික පිටකොන්දක් හැදෙනවා. අන්න එදාට එවැනි ආධ්‍යාත්මික පිටකොන්දක් සහිත අනික් කල්යාණ මිත්‍රෝ එකතු වෙන්න පටන් ගන්නවා. නමුත් Taman තුල ඒ වගේ දියුණුවක් නැතුව නම් කවදාහක්වත් ආයේ වෙන කල්යාණ මිත්‍රයන්ගේ අසුරක් දියුණුවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රශ්න කරුගේ පළවෙනි ප්‍රකාශ රහත් තුනට ආදිත්‍ය පරයය සූත්‍රයේ වාක්‍ය කියවලා බලන්න. දෙවෙනි එක මට මේව පුළුවන් වුණාට අනික් අයට කොහොමද දෙන්නේ කියන එක බුදුහාමුදුරුවෝ කවදාකවත් අපිට වගකීමක් දීලා නැහැ. හොඳට මතක තියාගන්න කිසි කෙනෙක් නිවන් දක්කන්න බුදුහාමුදුරුවෝ අපිට වගකීමක් දීලා නැහැ. දක් වණ්ඩ නම් පුළුවන් දක් කණ්ඩ බෑ. මම හිතනවා දක්වනවයි දක්කනවයි කියන දෙක තේරෙනවා අයියා. අරක් පිටිපස්සෙන් ගෙලවනවා වගේ කින්දගෙන කරන එක තමයි දක්කනවයි. බුදුසසුකේ පින්නනලට දක්වනවයි කියලා කියනවා. අපිට දක්වන්නයි වාසිකමක් තියෙනවා. මොකද මට ඒකෙන් සාන්තියක් හමුනේ සමන් කැමති අනික් කල්සි දෙක දක්වන්න. නමුත් ඒගොල්ලෝ කරන්නේ නැහැ කියලා මට පව් සිද්ධ වෙන්නේ නැහැ. මට gadu ගඩෙන්න ඕනේ නැහැ. නමුත් ඒක පවක් කරගන්න පුළුවන් චිත්ත පීඩාවක් කරගන්න. ඒ නිසා වැඩියෙන් අනිත් එක පැටලෙන්න ගිය ගමන් වැඩියෙන් කෙලෙස්. ඒ නිසා ඔක්කොම ලෝකේ ඉන්න සහාක් මිනිස්සු ඔක්කොම සමසේ හිතලා සලකන්න. එතකොට අපිට කවුරක්වත් සුද්ධ කරලා දෙන්න කිසිම කොන්තරත්වයක් අපිට නැහැ. බුද්ධජනනාංශයේ විතරක් පරිණිරවාණය පස්සේ අපෝස්තල් සබක් තියෙන්නේ. කිසිම කෙනෙකුට බලතල දුන්නේ නැහැ. අනික හැම ශාස්ත්‍රූරේක්ම ගියාට පස්සේ නියෝජිතයෝ දැම්මා. ඒ ඔක්කොම කවුකුලල් කාගෙන වැටුණා. නැත්නම් මේ නිගමනයේ ජීවණයෙන් ගැලවීම උඹේ අතේ තියෙන්නේ. උඹට කවුරුත් කරගෙන යන්න තියා. අර මේ ළඟදී ආමර කෙනෙක් කියලා තිබුණා පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑ කියලා. අදබල දිවැලක පීනනකොට අනේ මගේ දරුවා අනේ මගේ අප්පච්චි අනේ කිරි අප්පා කියලා කරේ දාගෙන පීනන්න බෑනේ. කඹේ යනකොටත් බෑ. භාවනා කරනවා කියන එක ඊට දෙකටම හපක්. එනිසා දෙවන්නේක් එපා. හිතන එක සාධාරණයි නමුත් සංවේගී පිටවන පුළුවන් නම් එක චිත්තක්ෂණේ චිත්තක්ෂණේ ක්ෂණ සම්පatti උපයා ගන්න එක තමයි කරන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මා දීර්ඝ කලක සිට භාවනා කරමි. ආනාපාන සතිය ගෙවි ගොස් සමාධිය ලැබී වසර 3ක් පමණ ගැඹුරු සමාධි මට්ටම දක්වා සිත දියුණු විය. දැන් මේ දිනවල එම ගැඹුරු සමාධිය ක්‍රමයෙන් අඩු වී සිත සමාධිගතව පවතින අතර සිත අවදිමත් ගතියක් දැනේ. ඒ අතර සමහර අවස්ථාවලදී පහළවන චේතනා දෙස බලා සිටිනි. මරණාසන්න මොහොතේදී එසේ චේතනා දක්මින් සිද්ධ විට මිය ගියොත් දුගතියක හෝ සුගතියක උපදීද? මෙම අවස්ථාව ගැන පැහැදිලි කර දෙන්න. ත්‍රිවන් සරණයි. මරණ අවස්ථාවත් එක වෙන්න පුළුවන්. නමුත් දැන් භාවනා කරනකොට මතුවෙන චේතනා දිහා බලන්න. ඒ චේතනා මොනම හේතුවක් නිසා හෝ මොනම ක්‍රමයකට හෝ මට කැමැති චේතනා පහළ වේවා අකමැති චේතනා පහළ නොවේවා කියලා අපට කිසිම අධිකාරී ශක්තියක් නැහැ. ඒ මොකද්ද ධර්මතාවයකට පහළ වෙනවා. ඒක නිසා අපි මේක වුණොත් දිව්‍ය ලෝකයයි මේක වුණොත් අපේයයි කියලා අපිට ගණන් ගන්න වටිනවා අපිට පාලනය කර ගන්න බැරි වෙනවා. ඒක නිසා ධර්මචන්දේ සඳහන් කරලා තියෙනවා යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය ආරම්මනස්ස සති විඥානස්ස විඥානස පතිට්ඨිතෝ හෝති සුප්පතිට්ඨි විඥානේ විරුල්ලං පුනබ්භවාති කිය අපේ අරමුණ චේතනාවක් වේවා ප්‍රකල්පනයක් වේවා අනුසයක් වේවා ඒ කොයි එකත් අරමුණ එල්ලෙන්න කොනක් හදාගන්න අරමුණ ප්‍රතිෂ්ඨාවක් ලබා ගන්න ප්‍රතිෂ්ඨාවට අරමුණක් කර ගන්න විඥාන. ඒක නිසා චේතනා ප්‍රකල්පනා සහ අනුසේ කොයි එකකින් හෝ අපි මේ කටයුතු නොකරුවාට හිතයට තින මොකක් හරි එල්ලෙනවා. අංගී ගහගෙන යන මිනිහා පිටුරු ගහේ හරි එල්ලෙනවා වගේ. මෙන්න මේක දැක ගන්න පුළුවන් මට්ටම තමයි විපස්සනා කරන එක සීල නෙමෙයි සමාධිය නෙමෙයි විපස්සනාදී පේනවා මම නොක යමක් නොකලට මහයෙන් හිත කය නොක ක්‍රියාත්මක නොකලට වචනේ ක්‍රියාත්මක නොකලට හිත ක්‍රියාත්මක නොකලට වංචනික වශයෙන් හිත හිතවිලි මවමින් චේතනා මවමින් ප්‍රකල්පනා මවමින් එව්වම ආහාර කරගෙන එයාගේ පැවැත්මක් තියෙනවා. ඒ ධර්මතම අසම්පජාන කාය සංඛාර අසම්පජාන චිත්ත සංඛාර අසම්පජාන මනෝ සංඛාර හරහා මේ විඥාණය ගෙනියන ගෙනියවිල දිහා බලනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේක චිත්ත නියාමයකට අනුව වැඩ කරන මේ කටයුත්තේදී අපි එදිනෙදා සීලයක් නැතුව සමාධියක් නැතුව චර්යාවක් නැතුව ගත කරනකොට විඥානය මොන තරම් සරුවට වැවෙනවද මොන තරම් ආත්ම ගානකට කෙලෙස් රස කරනවද කියලා අර අඩු කරපු වෙලාවෙ එක්කනට විතරයි තේරෙන්නේ අසතියක් ඉන්න චිත්තක්ෂණයක අපි කොච්චර විඥාණයට පෝරසා ආහාර දෙනවද කියලා. මුදෙන කියන ආහාර පෝර නැත්තම් විඥාණය හිටිනවා. ආහාර පොහොන් ලැබෙනවා නම් සංසාරය දිගට පවතිනවා. එසකට අර කෙලෙස් අඩු කරන අඩු කරන එකට තේරෙනවා බුදුන්ට පිංචිත් වෙන්න ධර්මයට පිංචිත් වෙන්න සංඝයාට පිංචිත් වෙන්න මගේ සීලයට පිංචිත් වෙන්න යන්තම් දැන් අඩු ගන්න මේ ජවනිකාව රඟ දක්වන හැටි භූමිකාව ටික ටික පේනවා. මෙතෙක් කල මෙව නොකර ඉන්න කාලේ කොච්චර වෙන්නේ ඇත්ද? තිරසනගේ කොහොම වෙනවද? මිත්‍යා දෘෂ්ටිකයන්ගේ කොහොම වෙනවද කියලා තමන්න කරන්න තියෙන්නේ දැන් මේ ඉතුරු ටිකෙන් කොච්චර වෙන්නේ කියන එක බලන්නක නෙවෙයි මේ ටිකටවත් අඩු කරගත්තේ මම්මයි බුදුන්ට මේ සිද්ධ වෙන්නේ දිගටම කටයුතු කරලා කටයුතු කරලා විචේතනා විරහිත ප්‍රකල්පනා විරහිත අනුසේ විරහිත චිත්තක්ෂණ මැරෙන්න ඉස්සෙල්ලා අත්දැක ගන්නවා මිස මරණ මොහොතදී මොනවා වේද කියන කර්ම วิ ෂය හදාරන්න අපිට කිසිසේත්ම ශක්තියක් නැහැ. ඒක බුදුසසුන් කියනවා උන්මත්තක කරනවා කියන්නේ. කර්ම විශ්ය පිළිබඳ කතා කරලා උඹ මෙතෙන්ට යනවා උඹ මෙතෙන්ට යනවා කියලා එක එක නම් බයිලා කියන කතාවල් ඇහෙනව නේද රටේ. උම්මත්තකියෝ. බුදුහාමතුත් අත තියන්නේ නැති විශ්යක්. උඹේ අම්මා මැරිලා ගිහින් නාවල් තැන ඉන්නවා. හරියා ගිහිලා මෙහෙ ඉන්නවා. ඇඟිල්ල දික් කරලා නිල් පාට කහ පාට රතු පාට කියලා පෙන්නන පිස්සු ඉන්නවාද? බුදුන්වත් අත තියන්නේ නැති විශ්ය. ඒක නෙමෙයි ප්‍රශ්නේ මේවා කන අමනියෝ ඉන්න එක. කියන පිස්සුත් ඉන්න ඕනේ අමනියොත් ඉන්න ඕනේ නැත්නම් මේ ගේම යන්නේ නැහැ නේ. මේ බෞද්ධ රටේ. එවැනි මතක ඉඳගෙන අහන ප්‍රශ්න ඕවා. ඒ නිසා කරුණා කරලා මතක තියාගන්න එවැනි දෙයකට නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන් ගතියක් බුදුහාමුදුරණත් නැහැ. බුදුචන්නාංශෙව්වා গুপ্ত පැත්තට දාලා තියෙනවා. දැනගෙන ඔయితත් වැඩිය කෙලෙස් අඩු වෙන තැනකට කටයුතු කරපන් අඩු කරන්න අඩු කරන්න අසහනිය අඩු වෙයි. අඩු කරන්න අඩු කරන්න ආතතිය අඩු වෙයි. අඩු කරන්න අඩු කරන්න මානසික දැවිලි තැවිලි අඩු වෙයි. ඒක දිනුවක් තියෙනවා නම් කරගෙන යනවා මිසක් ආ මේ මට්ටමේ ඉඳි අපායට යයිද මේ සත්‍ය කියලා කියන්න පුළුවන් ගතියක් නැහැ. දල වශයෙන් කියනවා අර වගේ සුපතිත්‍ත විඥානක හිටියොත් නිරේත හෝ තිසංයෝනියකට යන්න ඉඩ තියෙනවා. මොකද අපේ හිත භාවනා නොකරන අදින්නම කෙලෙසටනේ. ඒ නිසා මයි ළඟ නෑ එහෙම ඥානයක් හෝ හැකියාවක්. මට ඥානයක් කියනවා හැකියාවක් මෙන්න මම දන්නේ නැහැ කියන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ ඒක හිතන්න එපයි කියලා කියනවා. බලන්න ඥානයක්මයි ළඟ තියෙනවා. ඒක නිසා ওই ටිකත් ඉවර කරන්න කටයුතු කරනවා. මිසක් ඔතෙන්ටි මරණොත් කොහෙද යන්නේ කියන එක පාලනය කරන්න පුළුවන් තත්ත්වයක් නෑ. අපිට choice එකක් නෑ කොටින්ම. ඒ නිසා සංවේගයේ පිහිටවාගෙන ශක්තිය ඇති කරන, ධෛර්යය ඇති කරන තවත් ගිවන් කිරීමට ඉදිරිපත් වේවා කියන එකයි මගේ අදහස. තිරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මා පරයන්කේ යෙදෙමින් සිටින විට මට ආශ්වාස ප්‍රශ්වාසය හොඳින් පැහැදිලි වේ. මේ අනුව දිගට කරගෙන යන අතරතුර එක්තරා කාලපරිච්ඡේදයකදී සිදුවන්නේ කුමක්දයි මට මතක නැත. ඒ කොටස යටින් ඉරක් ගන්න තියෙනවා. නැවත සතියේ නානාපානය කරමි. පැයකට පසු හෝ ඊට වැඩි වේලාවක් මෙසේ සිටියාට පසු නැගී සිටිමි. නමුත් මට දැනෙන්නේ මා භාවනා කළේ සුළු කාලයක් පමණක් වගේය. භාවනාව අතරතුර මට නිින්ද ගියා වගේ දැඩි දැයි සිටේ. නමුත් ඒ පිළිබඳව මට වැටහීමක් නැත. මගේ ගැටලුව නම් භාවනාව අතරතුර නිින්ද යනවා නම් ඒක මා කුමක් කළ යුතුද? දෙක නිින්ද නොගියේ නම් ඒ කාලය තුළ සිදු දේ ගැන මට නොහැටෙන්නේ මන්ද? තුන ආනාපාන සතිය පැවැත්වීමේදී ඒ සම්පූර්ණ කාලය තුළ මා සතියෙන් ගත කළ බව මට තේරුම් යා යුතු නොවේද? ඔබ වහන්සේ කන්නාවෙන් මේ පහදා දෙන්න. මෙහෙම තමයි අපේ තර්ක මනස වාද කරන්නේ. තර්ක මනස හිතනවා සියල්ලම තර්කයට ලක් විය යුතුයි. තර්ක නිෂේධනේ වුණත් ඒක බොරු. තර්කෙන් ඔප්පුනොත් හරි කිය. නමුත් කියනවා තර්කෙන් දිනුවත් දිනපු දේ තුළ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. තර්කෙන් පෙරදච්ච දේ තුළ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේව ගහපා දීලා මේක තේරුම් කරගන්න අමාරුයි. නමුත් එක එකට කරන කවුරක් වශයෙන් කිව්වොත් ඉස්සල්ලාම භාවනාදී නිින්ද යනවනම් ඒක මම නැත කරගන්නේ කොහොමද? ඒ සඳහා දැනගන්න තියෙන නිින්දෙන් අවදි වෙච්ච ගමන් බලන්න තමන්ගේ හිත අරමුණට දෙන්නේ නැත්නම් නන්නත්තර වෙලාද? නන්නත්තරල අරමුණට ගන්න බැරි තරම් නන්නත්තර වෙලා තියෙනවා බොහෝ විට නිින්දක්. නමුත් නැගිටුවාට පස්සේ ප්‍රසන්නව නැවතත් අරමුණට යනවනම් හෝ යන්න ලේසි නම් බොහෝ විට නිින්දක් නොවෙන්න ඉඩ තියෙනවා. දෙක එහෙමනම් එහෙම වෙලාවක ඇයි මට මේව මතක නැත්තේ? මතකයේ තියෙන්නේ කුපාඩි දේවල් විතරයි. උපාඩි දේවල් නැතිව මතක හිටින්නේ. ඉතින් બોලේ මම මොකද කරන්නේ? බුදුහාමර කරන්න හදන්නේ ඒක තමයි. දැන් රණ්ඩුව තියෙන්නේ මේක මේ මේකට කුපාඩිකමක් දාගන්නේ කොහොමද කියලා. මං හිතන්නේ බුදුහාමර එහෙම කොන්ත්‍රාත්යක් ගන්නයි කියලා. ඊට කියනවා සංඥාව තියෙන තාක්කල් මතකයට යනවා. ඔබ උත්සාහ කරලා තියෙන්නේ සංඥාව ගිවන් වුණාට පස්සේ මට්ටමකින් එහාට භවයේ හේම පවතිනවා gediya පිටින් මිනිස්සයා ඉන්නවා. හැබැයි මිනිස්සයාට රූප පිළිබඳ හැඟීමක් නැහැ වේදනා පිළිබඳ හැඟීමක් නැහැ සංඥා පිළිබඳ නැහැ සංස්කාර නැහැ විඥාන නැහැ ඒකේති භවයේ තියෙනවා ඉතින් එතෙන්ති පේන තියෙනවා එහෙම නැත්නම් එතන මමෙකුත් නැහැ එතන දුකකුත් නැහැ එතන නඩු කියන දෙයක්කුත් නැහැ ගැටක් නැහැ දැන් ගැට නැතිවීම පිළිබඳ ගැටයක් තියෙනවා දුකක් නැතිවීම පිළිබඳ ගැටලුවක් තියෙනවා මොකද දුක නැත්තම් නිකන් උනා වගේ ඇලර්ජික් වගේ. නිසා මතක තියාගන්න සංඥාව අපි දන්නේ tip of the iceberg විතරයි. පාවෙන අයිස් කුට්ටිය එක උඩ කෑල්ල විතරයි සංඥාව. කියන්නේ වැඩි හරියක් අපේ අත්දැකීම subconscious එකේ තියෙන ඒවා සංඥාවට යන්නේත් නැහැ. ඒක අපි දන්නේත් නැහැ. අපි දන්නේ උඩ කෑල්ලේ විතරක්ම සියල්ලම සම්පූර්ණ වෙනවා. උඩ කෑල්ල තියෙන්නේ 10ට එකයි. අනිකරේ යන්නේ tire පිටිපස්සේ. හැබැයි මෙහෙම විශ්වාසයක් දෙන්න පුළුවන් ඒ තිරේ පිටිපස්සට යන වෙලාවේදී මට නොදැනෙන කියන ගතියක් තිබුණට මේක හොඳට භාවනා කරාට පස්සේ මොකද්ද දැනීමක් එනවා මට එතන සංඥාව නැති බව දන්නවා මට දැනීමක් නැහැ කියන සංඥාවක් එනවා ඒක ටිකක් අමනුස්සයි උත්තරී මනුස්සයි නිසා මේකට තර්ක කරන්න එපා ඒ සංඥා නැහැ මතකේ නැහැ කියලා කියන්නේ දුක් නැහැ අසහනේ නැහැ. දැවිලි දැවිලි නැහැ. ඉතින් ඒක මේ කුණු සංසාරේ මෙහෙම අවස්ථාවක් හම්බුණා නම් ඒක බොහෝ කරලා වැඩි කරගෙන දිනු පවණු කරගෙන මේකට අවදි වෙන්න ක්‍රමයක් තියෙනවා බොහෝ වාර ගන්න භාවනා කිරීමෙන්. ඒක අපි මේ 70 කරපු රිට්‍රීට් එකේදී චුලසුඤ්ඤත සූත්‍රය අරගෙන ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගියේ. ඒක සර්වඥාන්සේ පෙන්නනවා මේව බස්සගෙන බස්සගෙන යනකොට වෙන දේ. ඒ නිසා මේ පැත්ත ගැඹුරු බව හැබෑව. නමුත් මේ අත්දැකීම් වලින් පේනවා ගැඹුරුයි කියලා බොරුවට බය වෙලා පස්සට යන්නේ නෙමෙයි මේ අත්දැකීම් වශයෙන් එච්චර දුර තියෙන දේවල් නෙවෙයි. නමුත් ඒක නිසි ක්‍රමයට වටහා ගන්න එක, නිසි අර්ථකථනයක් දෙන එක අමාරුයි. ඒකයි මේ ධර්ම සාකච්ඡාවට අපි මෙච්චර වෙලා ගන්නේ. ඒක නිසා ඒ දෙයක් යනකොට කිටියෙන් කියන්න තියෙන්නේ මේක ප්‍රතිපදාවක් හරහණම් වෙලා තියෙන්නේ. කෙලෙස් අඩු බවක පිළිබඳ සංඥාවක් Tamanda හෘද සාක්ෂිය තියෙනවනම් ලක්ෂ කෝටි වාරයක් මේක කර කර කර කර සිද්ධි කරන්න. ඔබ පිළිබඳ තර්ක කොට නැගලා කෙලවරකට යන්න බෑ. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්නට. නිර්වාණ සරණයි ගම්නීය ස්වාමීන් වහන්සේ මා භාවනාවට වාඩි වී ශරීරයට සිත යොමු කරගෙන සිත් ටික වේලාවකින් නාසය ළඟට සිත තියා ගන්නවා. මට හුස්ම දැනෙන්නේ නැහැ. එක වෙලාවකට නහය ළඟ පුංචි ගැස්මක් දැනෙනවා. ආයේ නැති වෙනවා. ආයෙත් තියෙනවා. සිත පිට යන්නේ නැහැ. සිතත් කයත් හොඳට පහසුයි. වෙලාවකට අලු පාටට, රත්රන් පාටට බලාකුළු වැනි යමක් ඉදිරියෙන් කැරකී නැති වෙනවා. මම දැන් සිටියා ඇති කියලා හිතනම නැගිටිනවා. ස්වාමීන් වහන්සේ මට මෙහෙමම දිගට කරගෙන යන්න කරගෙන යන්නද? නිර්වාණ සන්නයි. මේකට විකල්පයක් කියන්න පුළුවන් සමන් වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන තැනින් ආනාපාන ගියාට පස්සේ දැනෙන්නේ නැහැ නමුත් ඒ නාසයේ හිත යොදන තැන තියෙන පුංචි ගැස්මක් කොහොමද විපරිණාමයටපත් වෙන්නේ කියලා මේක ලියලා තියෙන්නේ. ඒ නිසා ඉඳගෙන ආනාපානය ගැන කැළම හිත නොයොදා හිතන්නෙම නැතුව ඉඳගෙන ඉන්න කී පමණක්ම පැයක් විතර ඉඳලා බලන්න. ওই දෙක අතර වෙනසක් දකින්න බෑ. ආනාපානේ හොයන්න ඕන වෙන්නේ හිත නන්නත්තර වෙනවා නම් පමණයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් බබා ධන ගන්න බබා පුතියගෙන ඉන්න බබා නැගිටින තාක්කල් යාට දඬුවටක් ඕන කරනවා. අත්තටක් ඕන කරනවා. ඊට පස්සේ යා ගෙලිම ඇවිදින්න පටන් ගත්තට පස්සේ ආය දඬුවට ඕන කරන්නේ නැහැ දඬුවට උනන් තියාගෙන ඉන්න පුංචි කාලේ මේක තමයි මම ගත්තේ කියලා කෞතුකාගාරී කියන්නේ. වෙන වැඩක් කරන්න නැහැ දඬුවට. ඒ නිසා ආනාපානිය අවශ්‍ය වෙන්නේ හිත හොඳට කීකරු කරගන්නක. ඊට පස්සේ ආනාපාන හොයන්න ඕනේ ආනාපාන නැත්නම් වැරදි කියලා එහෙම එකක් ඇත්තේ නැහැ. ඒක ආනාපානේ කෘත්‍ය වෙලා ඉවරයි. ඒක පරීක්ෂා කරන්න තියෙන එකම ක්‍රමය තමයි වාඩි වෙච්චාම ආනාපානේ හොයන්න යන්නත් එපා. නාසිකාවට හිත යොදන්නත් එපා. මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීමෙන්ම ওই කාලය ගත කරන්න බෑන මූලික උපදේශපන්තියේ පර්යංකේ පිළිබඳ කියන අවසාන වාක්‍ය දෙක මේක තමයි මම කියන්න උත්සාහ කරන්නේ. ආනාපානේ හොයන්න ඕන වෙන්නේ හිත නන්නත්තර වෙනවා. හිතට උර ගහලා බලන්න ඕන. ඕන නැත්නම් වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන එකේ ටිකටම සක්මන් කරනකොටත් එහෙම කරන්න. මම දකුණ ගන්න ඕන කමක් නැහැ. ඇඳට කියලා නිදාගත්තට පස්සේ මම දැන් මෙතන නිදාගෙන ඉන්නවා කියලා ගන්න සක්මනේද පරියන්කේද නිදාගෙනද කිසි වෙනසක් නැතුව යන්න පටන් ගන්නවා. ඒකට ලොකු විවිධාංගීකරණයක් වෙනවා. විවිධ தත්වයටදී හිත කෙලෙසෙන්නේ නැතුව මුළු කය විශේෂයෙන්ම පවත්වාගෙන යන්න පුළුවන් ගතියක් එනවා. මම ඒක විකල්පයක් වශයෙන් දෙනවා කරලා බලන්න. එතකොට තමන්ට ආශ්චර්යවත් තිගැස්සෙන සුළු අත්දැකීම් ලැබෙන්න ඉඩ තියෙනවා ගරු ස්වාමීන් වහන්සේ කොටස් දෙකක් ඩබල් බෙඩ් වල උඩ යන උච්චාසයන වලට අයත් වේද දෙක උදෑසන 3:30ට කිරිපිටි හෝ නෙස්ටමෝල් පානය කිරීම විකාල භෝජනයට අයත් වේද? ඔව් පළවෙනි එක ගිය සැරේ අහලා මම ඇත්තටම සභාවට පොරොන්දු වුණා මේ ඒක හොයලා බලලා කියන්නම් කියලා. ඉතින් මේ ආම්දුර යනකොට මට මගදී උත්තරේ දුන්නා. ඒ ආම්දුර හැබැයි ඒක මට ඒ සභාවට කිව්වේ නැහැ. ඉනිමගකින් නැගලා ගියාට පස්සේ ඕ තරප්ප පෙළකින් නැගලා ගියාට පස්සේ ඒ ඒ gedaraක ඉනිමගකින් හරි තරප්ප පෙළකින් ගියාට පස්සේ යට තට්ටුවේ ඉන්නේ අඩු කුලේ කට්ටිය උඩ තට්ටුවේ ඉන්නේ උඩස් කුලේ කට්ටිය කතාවක් නැහැ උඩ එකක් ගියක් යට එකක් ගියක් එච්චර තමයි එනිසා ඇඳෙත් ඉනිමගකින් නැගකට පස්සේ ඒකත් ඇඳක් මේකත් ඇඳක්. උඩ ඇඳ උඩ ඉඳගෙන උඩ ඇඳට නගිනවනම් අන්නේ යට ඇඳ පාතයි උඩ ඇඳ උසයි. ඒ නිසා තරප්ප පෙළක් තියෙනකොට තරප්ප පෙළේ ඉඳලා තමයි උසමනින්න ඕනේ. තරප්ප පෙළේ ඉහළම කෙළවර ඉඳලා උස බannකොට තියෙන එකයි පොළවේ තියෙන ඇඳේ අතර බannකොට මේ මහල් ගෙවල් වල වාසය කරනකොට ඒ ක්‍රමයේ තමයි විනයෙන් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක තරම පෙළක් තියෙන තාක් උච්චාසයන වලට අහු වෙන්නේ නැහැ කියන එකයි දල අදහස. විකාර භෝජන පිළිබඳව අපි හැම රිට්‍රීට් එක ඕගනයිස් කරන අයටත් අපේ චන්ද්‍ර මහත්තයාට නැත්නම් උදාර මහත්තයාට ලිඛිතව දීලා තියෙනවා. ඒ කොලයක් තියෙනවා. ඒක ප්‍රසිද්ධ කරන්න ප්‍රසිද්ධ කරාට පස්සේ මේ මේ මේ ආහාර ගිලම්පසට වැටෙනවා මේ මේ ආහාර ප්‍රධාන ආහාරයට වැටෙනවා මේ මේ දේවල් බේත් වලට වැටෙනවා කියලා දල අදහසක් තියෙනවා. ප්‍රධාන ආහාරයට වැටෙන දේවල් අරුණ නගිනකට නගින්න ඉස්සලා ගන්න හොඳ නැහැ. තත්ත්ව කාල භෝජන ශික්ෂා පදේ කියන්නේ. ඒ නිසා කිරි වැටෙන්නේ ප්‍රධාන ආහාරවලට. ඒ වගේ දේවල් අපි gediya ගහනකම් උදේ මේ දවස්වල gediya යන්නේ 5යි 25ට. ඊට පස්සේ ගත්තට ගමන්නේ ඊට ඉස්සලා ගත්තොත් කාල භෝජනට වැටෙනවා. ඒ නිසා ඒ අර තේරුකණ ඡන්දේ උන අපේ ස්වාමීන් වහන්සේගේ උපසම්පදා ශීලයේ ගත්ත මේ ප්‍රතිකාව මම ඉල්ලා හිටනවා සංවිධානය කරන කෙනා හෝ චන්ද්‍ර මහත්තයා හෝ ප්‍රසිද්ධ දැනක දාලා තියන්නේ පොඩ්ඩක් කියව ගන්න. එතකොට අංග සම්පූර්ණ අත්දැකීමක් ඉන්නේ දල හැඟීමක් ගන්න පුළුවන් මේ කියන. දරු ස්වාමීන් වහන්සේ දේශනා අසමින් නුවණින් විමසමින් සිටීමෙන් පමණක් සෝවාන් ඵලයට පත්වීමට හැකිදයි කරුණාවෙන් පාදා දෙන්න. නිර්වාණ සරණයි. වෙන්න පුළුවන්. දැන් වෙන්න පුළුවන් මේ විමුක්තායතන ශීර්ෂ ගැන කතා කරන සර්වචන්සේ දේශනා කළා තියෙනවා. ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සජ්ජහායනා සමති විපස්සනා ආදී වශයෙන් පස් ක්‍රමයකට නිවන් දකින්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ දැනට වසරකට වැඩි කාලයක සිට නිතිපතා සක්මන් භාවනාවේද පරයන්ක භාවනාවේද යෙදෙමි. පැයකට කිට්ටු කාලයක් සක්මන් භාවනාව කර පරයන්ක භාවනාවට හිඳගත් විට පසුගිය මාස 3ක පමණ කාලයේදී හිත ආනාපානයට නොගොස්ම කය තැන්පත් වේ. විනාඩි 15ක් පමණ කාලයක් තුළදී හුස්ම ඉහළ පහළ යන බව ප්‍රමණක් දැනේ. මෙම අවස්ථාවේදී හිත ආශ්වාස ප්‍රශ්වාසයට යොමු කිරීමට උත්සාහ කරමි. බොහෝ විට සිතුවිලි ඔස්සේ හිත ගමන් කරන නමුත් ඈතට නොගොස් නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයට පැමිණේ. මේ ආකාරයට තව විනාඩි 30ක් පමණ පරයන්කේ ගත කළ හැක. බොහෝ විට පරයන්ක භාවනාව අවසන් කරන්නේ ශරීරයේ යම් ස්ථානවල වරහන් ඇතුලේ පාදයේ කොන්දේ අධික වේදනාව නිසාය. ගර්ථ ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය මෙම භාවනා தත්ත්වයේ එදිනදා ගෘහ ජීවිතයට බලපාන ආකාරය සම්බන්ධයෙනි. පසුගිය මාස දෙකක පමණ කාලයේ සිට එදිනදා ජීවිතයේ ඊටාම සමීප වැසුරු කරන පිරිස එනම් බිරිඳ දෙමාපියන් සහෝදරයන් සමග සමහරක් විටක ඊටාම සුළු හේතුවක් නිසා ඊට තියුණු අමනාපයක් ඇති වේ. මෙය තරම් කාලයක් පවතින්නේ නැත. සමහර විට මෙම තියුණු අමනාපය දවසට කීප වතාවක් ඇති වේ. මෙම තියුණු අමනාපය සංවා ගැනීමට උත්සාහ කරන විට ඊටා දැඩි පරස්පරයකට මුහුණ දීමට සිදුවේ. ඒ දරා ගැනීමට ඊටා අසීරුය. මෙම தත්ත්වය පැහැදිලි කර දෙන ලෙස වහන්සේගේ දෙපා නමද ඉල්ලා සිටිමි. මුල් ප්‍රකාශයත් එක්ක අර පස්සේ ගලපන එක සම්බන්ධ නැහැ ජවනිකා දෙයක්. ඉතින් තාම හාස්‍යජනක දේ තමයි ඔය චූන අමනාපේ පහර වෙන්නේ කිට්ටුම වන්ත නැති නෑදෑයෙන්න විතරයි. කවදාකවත් තම්බි මිනිස්සෙක් ගැන, කතෝලික මිනිස්සෙක් ගැන කවුරුත් ගැන ඉන්නේ නෑ අපිට එහෙම කීට අමනාපයක්. මේ අමනාපේ ඉන්නේ මේ මගේකම වැඩි වෙච්ච තරමට. ඒක නිසා වැඩි සෙනේ දබරටයි. මහා වැත්ත හුලඟටයි කියලා අපේ කතාවක් තියෙන්නේ. ඕන කෙනෙක් ඕනට විදිය ඇසුරු කළා මෙයා මගේ කියලා හිතාගත්තොත් ඒ මනස කරන පුංචි වැරද්දට පවා බුද්ධුම තරහක් යනවා. මොකේවත් නිසා නෙමෙයි මගේ කරගත්ත නිසා. කබරෝගය කණ්ඩෝනාවට ඡාම තලගෝය කරගන්නවා. තලගෝය කබරෝගය කරගන්නවා වැඩක් තමයි. ඉතින් ඒ නිසා අපි මේ මනසගේ දොස් දැක්කට මගේ හිතේ මේ මනසේ අර තියෙන අතිරේක මනාපේ නිසා එයාගේ පුංචි වැරද්ද පවා මට දරා ගන්න බෑ. ඒකට පස්සේ අපි කියන්නේ මේ මනසගේ දෝෂේ වැරද්ද තියෙන තමන් අතේ ඒක ඇකිල රජුරන්ගේ තීන්දුවක් තියෙනවා. ඒ නිසා ඒක කේන්ති කියාට පස්සේ මතක තියාගන්න. කේන්තිය කියන එක බුදුහාමර හඳුන්වලා දීලා තියෙන්නේ ඉනිගත් යකඩයක් යකඩයක් වගේ කාට හරි ගහන්න කියලා අපි යකඩය අල්ලනකොට ඉස්සල්ලාම හානි වෙන්නේ Tamanටම. ඒකම කේන්ති කියන්නේ අසුචි ගුලියක් කාට හරි අසුචි ගහන්න ඕන කියලා අපි අතර ගන්නකොට ඉස්සලාම Taman තමයි කෙලසෙන්නේ. ඒ නිසා ඒ කේන්ති එනවා මේක පෙන්ලා දීලා තියෙනවා සතිය වඩනකොට ಗುಣ හතරක් ඇති වෙනවා. ಗುಣ හතරක විපර්යාස ඇති වෙනවා. නුරුස්නා බව, Tamange වැරදි දකින්න බව, අනුන්ට අනුන්ගේ දොස් සහ සියල්ල මේට වැඩිය අකුරට කළ හැකි කියන හැඟීම් හතරක් එන්න පටන් ගන්නවා. fault finding, irritation, self criticism and pedantic කියලා. මේක හොඳ ලකුණ සතිය වැඩෙන බවට. හැබැයි සමාජයත් එක්ක කටුකොලක්. හැම වෙලාවෙම නුරුස්නා ගතිය තියෙනවා. එනිසා භාවනා නොකරන අයට පේනවා මෙයාගේ වයර් මාරු වෙලා වගේ. කිලි ඉස්සර හොඳ තීටම මිනිස්සයා මේ. දැන් භාවනා කරන්න ගියාට පස්සේ ඕස්සලඟින් මැස්ස යන්න බෑ. දැන් Tamanට අනුකම්පා කරන්නෙත් නෑ, අනුන්ට අනුකම්පා කරන්නෙත් නෑ. මේ සියලු දේවල් මේට වඩා හොඳින් වෙන්න පුළුවන් නේ කියලා ඉතින් සියල්ල හරියට අකුරට කරන්න හදනවා. ඉතින් හතරම විස්තර කරලා ඒ ස්පෙන්ස්කිගේ පොතේ ඒ ගර්ජොෆ් කියන මං කියපු එකනාගේ ගෝලයා ස්පෙන්ස්කි සතා කරලා කියනවා එයාට උගන්වන ගුරුවරයෙක්වලු මේ හතර දැකලා හැම කෙනාම පශ්චාත්තාප වෙනවා හැබැයි මේ හතර සතිය වැඩෙන බාට හොඳ රත්තරන් ලකුණු හතරක්. ඉතින් මේ වෙලාවේදී ටිකක් වෙහෙසයි. නමුත් මතක තියාගන්න මෙන්නට වැඩිය මේ චූණු අමනාපේ පහළ වෙන උනා එදත් පහළ වෙන්නේ නැති අද පහළ උනාට හොඳට දැනෙනවා. මොකද සතිය හොඳින්ද. ඉන්ද්‍රයන් ප්‍රණීත නිසා. ඒ නිසා මෙහෙම කිව්වොත් hina වේද මන් දන්නේ නැහැ. අපිට මනසේ හිටියා ඒ මනස හොඳට දීඝකකයි හිටියා. කන්නාඩි කොටවත් දාපු දවසේ දික්ක සාද කරා ගෑනියෝ. ඉතින් ඔය වගේ අර කන්නාඩි කුට්ටම අරගෙන හිටියා. දැන් හොඳට පේනවනේ. ඉතින් මේ වගේ දෙයක් තමයි මේ සතියත් කන්නාඩ කොට මම කගේ මෙන්න બોලේ මේ මිනිහට මං එපාලු දැන් මෙච්චර කරන හොඳ බොහොම පොල් ගාලා තෙල් ගාලා කණ්ඩ දීපු මං මෙන්න બોලේ මේ මිනිහට මං එපාලු බැලුවා මොකද රැදී මිනිහා කන්නාඩි දෙකක් දාන. එනිසා මේ බුදුහාමුදුරුවෝ මේ කන්නාඩි දෙක දැම්මට පස්සේ බුදුමාකාර දේවල් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකට මොකද්ද කරන්න ඕනේ? තරම් තේරෙන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න අපේ ජීවිතේ විපරිණාම ලස්සනට සිද්ධ වෙන්න පටන් ගන්නවා. භාවනා කියන්නේ පොල්ලෙන් ඔළුවට ගැහුවා වගේ වැඩක්. ඒකාන්ත ප්‍රතිවර්ණම තමයි සේරම කියවන්නේ වැරදිලි, පැටලිලි, දොස්. මේක හරි පැත්තට දාලා ගත්තාම පුදුම හාස්‍යයක් මේකේ තියෙනවා. පුදුමාකාර සත්‍යයට විරුද්ධ ගතියක් අපේ හිතේ තියෙන්නේ. පුදුමාකාර දෙයට ඇත්ත බොරු කරගෙන බොරු ඇත්ත කරගෙන මේ කිහිල්ල කිසි කවාගෙන hina වෙන hina වෙල්ලක් අපි hina සත්‍ය දකින්න කැමති නැහැ. ඉතින් එවැනි වෙලාවක සත්‍ය මතු කරලා දෙන එක තමයි බුදුචානන්තුක තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඉතින් බොහෝ දෙනාට මේක තේරෙන එකක් නැහැ. ඒක බලක් කරන්නත් බෑ. ඒ නිසා මේ නුරුස්නාගණියක් ඇවිල්ලා තියෙනවා. මොකද මගේ හිත විඳරි ප්‍රණීත නිසා. ඒක නිසා හොඳට බලන්න නුරුස්නාගතිය සහ හිතේ ප්‍රණීත භාවය දෙකම තියුණු වීමක් පේන්න තියෙනවා. සතිය තියුණුවක් වෙන්න තියෙන්නේ. නමුත් විතික්‍රමණය වෙන්නේ නැත්තම් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් නොබෝ කලකින් මේක එහෙම ඉදුරු ගින්නක් වගේ ඕස් කාලපත් වෙලා එහෙම බෑලෑ. නන්ද මගේ ප්‍රශ්නෙත් එක්කම මටත් එහෙම වෙයිද දන්නේ නැහැ. මොකද මොකද එන්නේ? තරහා යන්නේ කොට. තරහා යනවා. ඒ වහන්සේ කිව්වේ මම මම දැනවම කිව්වද කියලා තරහ යනවා කියන්නේ. මං කියන්නේ කොහොම හරි ඒ වගේ අපි ළඟ තියෙන අඩුපාඩුකම් හරි වැඩිපාඩුකම් හරි අනුම පෙන්වන්න ඉස්සලා Tamanටම පේනවනම් මං හිතන්නේ ඒක නරකකට පිළිගන්න එක තමයි අපිට ගුරුවරු උගන්ලා තියෙන බුදුහාමුදුර කියන්නේ මේක උඹමනේ දකින්නේ. මේක සත්‍යනේ. ඔබ වසංගන ශිෂ්ටාචාර ජීවිතයක් ගත කරන විදිහ කරන්න ඕනේ නැත්නම් මේ සත්‍ය සත්‍ය වශයෙන් දකින්න එකටද කියලා. බෞද්ධයට හරිම අමාරුයි මේක. අපේ හිතේ ඒ තරම්ම කරත්ත සත්‍ය දකින්නම කැමති නැහැ මේක උපමට්ටම් කරලා ආලවට්ටම් කරලා නේ තරහ නැහැ ආදරේ කියගෙන ඉන්න හදන. ඉතින් Taman ඉතලා රැවටෙන්න ඕන අනුන් ඉස්සරහට රැවටෙන්න. ඒක නිසා භාවනා කරනකොට විපස්සනා කරනකොට අපි ඇති හැටිය දැකීම මතුවෙන දේ මතුවෙන හැටියට බැලීම ඒ බුදුහාමරගේ ගුණයක් විදිහට දකින්නේ. භාවනා කරුවොත් ඒකාන්ත ප්‍රතිඵල. ඒ නිසා මේ මගහැරයම් කරන්න එපා, එස්කේපිසම් කරන්න යන්න එපා. මේවට මූණ දෙන්න පිටිතිබුණ එකක් නෙවෙයි වෙනදා නොතිබිච් එකක් මේ පේන්නේ. මේ gedara මනසට කන්නඩ ටිකක් හම්බෙලා. එන එකක් වෙලා නැහැ, බය වෙන්න දෙයක් නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ අංක දෙකක් යටතේ ගැටලු දෙකක් ඉදිරිපත් වෙනවා. භවනාවේ යෙදී සිටින සමහර අවස්ථාවලදී පරිසර උෂ්ණත්වයට නොගැලපෙන පරිදි තද දාඩිය දැමීමක් සිදු වේ. එය පරයන්ක සහ සක්මන් අවස්ථා දෙකේදීම අත්විඳෙමි. එය මාගේ අවධානයට බාධාවක් වේ. දෙවෙනි කාරණය සක්මන් භාවනාවේදී සිරුරට සිත යොමු කිරීමෙන් පසු පියවර වේගය අඩුවේ. එවිට කකුල් බොහෝ බර බවක් දැනේ. මේවා භාවනා ක්‍රම ආශ්‍රිතව පැනනගෙන ගැටලුදයි පැහැදිලි කරන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ධාතුන් මේ තරම් මුර්ගාලා සත්‍ය ප්‍රකාශ කරද්දී අපි මේවට කොච්චර චෝදනා කරනවාද කියලා. තේජෝ ධාතුව වටේ තේරෙන්න නම් මේ පරිසරේ මොකක්වත් නැතුව මේ රත් වෙන ගතිය වැටෙන්න ඕන. ඉතින් ඒක කරදරයක් කියලා කියනවනම් දුක්ඛ සත්‍ය අවබෝධ වීමත් කරදරයක් වෙන්න බෑ. පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ වීමත් කරදරයක් වෙන්න බෑ. එනිසා තමන්ගේ ශරීරයේ හොඳට හිත යොදාගෙන ඕනේ ධාතුන් එක එක විදියට වැඩ කරනවා. ඉතින් ඒක මේ උණුසුම වැඩි වෙන්නේ කොහොමද නෑ බර ගතිය වැඩි වෙන එක හොඳ නෑ ආදි වශයෙන් කල්ලාතු ගත්ත විනිශ්චයක් තිබ්බොත් කවදාක සත්‍ය බලන්න හම්බෙන්නේ. මේ ධාතුන්ව මතුවෙන්න හරින්න ඒක සම්පූර්ණ. ඒකට කියන්නේ අසංවිධිතයි. ධාතුන් වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට. මට තියෙන බලන එක විතරයි. මේක හොඳයි, මේක නරකයි, මේක නොමනයි, මේක මනාපයි කියලා ගත්තොත් කල්ලාතු පූර්ණිකම නෙට ගියොත් ඒ යෝගාවචරයට යෝගාවචරයා කියන්න බෑ. යෝගාවචරයේ විවෘත මනසක් ඕනේ ඒකට කියන්නේ choiceless awareness. විවෘත මනසක් තියෙනවා භාවනා කරනකොට මතුවෙන හැමදේම දිහා බලන එක මිස ඒ ධාතුන් පිළිබඳවත් මේකට මනාපමන පාල කරන ගත්තොත් විශාල අනවශ්‍ය සංස්කාරණ සංස්කරණය කිරීමක් කියලා. ඒ නිසා මේ පේනෙක් භාවනාවේ සුවිශේෂ ලක්ෂණයක් විදිහට සලකන්නේ සතියේ තියෙන සුවිශේෂ කෘත්‍යයක් විදිහට සලකලා දැන් තවදුරටත් ප්‍රකටව පේන්න පුළුවන්. කල්පනා කරන මම අපායට ගිහලා අවීචයට යන්න වුණොත් එහිදී තියෙන කිනිතල් පිළිබඳව උෂ්ණ පිළිබඳව ඕව ප්‍රමාණ කරලා කියන්න හම්බ වෙන්නේ නැහැ. ගොඩේන්න හම්බ වෙන්නේ නැහැ. මේ අන්තං මේ උෂ්ණත්වයේ අන්ත විහිදකේ ඉඳලා 23ට ගිය ගමන් මෙන්න නඩු. එනිසා මේ බෙන්ස් කම්පැනි කියනවා ඕගොල්ලෝ මේ ආ කන්ඩිෂනර් එකේ උෂ්ණත්වය වැඩි වෙන නිසා ඉස්සරහ සීට් එකේ යනකොට දෙන්න ගහගෙන දික්කසාද වෙන්න ඕනේ. අපි ආ කන්ඩිෂන්යක් හදලා දීලා මහත්යට වෙනම මෙයා වැඩි කරගත්තා. ඒ නෝනට වෙනම වැඩි කරගත්තා. දැන් දික්කසාද නඩු අඩු වෙන්න ඕන. මේ පැත්තේ 29 නම් අරක 20ට තියාන යන්න පුළුවන්. මොකද ඒකයි අද අපිට තියෙන අවශ්‍යතාවය. මහත්යට 20ට මනෝනට 29 වුණොත් දික්කසාද. බෙන්ස් කම්පැනි එකේ කන්ඩිෂන් දෙකක් හදලා දීලා තියෙනවා. මෙයාට එක නයි එකයි, එයාට එක නයි එකයි. කොච්චර ශරීරය පිළිබඳ තියෙන කෑදරකමකින් අපි මනින්නේ කියලා බැලුවොත් මේ ධාතුන් ඇවිල්ලා මෙච්චර ලස්සන ධාතු මනසිකාරයක් පෙන්නකොටත් අපි ඒකටත් මනාපමනාව පාර කරනවා. ඉගෙන අපි කොච්චර පූර්ව නිගමන සාහිත්‍යද යන්නේ ඔලමුට්ටලද ඔන්නකොට තමයි තකතිරුවම කියලා කියන්නේ මෝඩකම කියලා කියන්නේ අමනකම කියලා කියන්නේ අඳුර අඳුර කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ ආන්නේ වෙලා තේරුම් ගන්න මෙච්චර ධාතුන් පේනකොට මගේ අවිද්‍යාව මාව වසායෙන්නේ නැහැ. මේ ප්‍රශ්න ජීවිතේකට එහෙම බයිනවා කියලා හිතන්න එපා. කියන්න තියෙන ඔච්චර තමයි. ඔකට තමයි විද්‍යාව කියන්නේ. දැන් අමනකම කියන්නේ. තකතිරුකම කියන්නේ. මෝඩකම කියන්නේ. අන්ධකාරය කියන්නේ. මේ සත්‍ය මෙච්චර කෘතිදාදී මේක ප්‍රතික්ෂේප කරන්න. ඒක නෙවෙයි ඒ විනෝඩ කරන්න තියෙන කය තියන්නේ තිබේවා ජීවිතේ තියෙන තිබී ඒවා මේ මත වෙන ධාතුන් දිහා මට තවදුරටත් බලහින්න ලැබේවා කියන ප්‍රාර්ථනාව නම් අන්න දිනු. ගාතර ස්වාමීන් වහන්සේ මා භාවනාවට වාඩි වී මම දැන් මෙතන ලෙස සිතන විට එකකින් ආනාපානය පෙනේ. හුස්ම රැලි හතරකින් පහකින් පමණ එය නොදැනියයි. ඉන්පසු කය සැහැල්ලු වී පාළු තැනක සිටින ලෙස දැනේ. මෙසේ ටික වේලාවක් සිටින විට නොදැනීම වාගේ නින්දටපත් වේ. ඒ කාලය තුල භාවනාවක සිටි බවක් නොඇතෙහි. නැවත කතරොන් චිල්ලාවකින් පහළට වැටෙන්නාක් මෙන් ගැස්වීමක් සිදුවී අවදි වේ. එවිට මා නැවතත් පෙරමෙන් ආනාපානය නොදැනෙන කය සැහැල්ලු පාළු තැනක සිටින බව වැටහි. පැයක් පමණ භාවනා කරන විට එම කාලය තුල මේ නිතර නිතර සිදුවේ. මා කෙරෙහි අනුකම්පාවෙන් මේ පිළිබඳ පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණික ඉල්ලමි. ඒක පිළිබඳව විස්තර කරනකොට ආනන්ද සප්පයි සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරනවා අපේ සංඥාව යම් මට්ටමකට යනකම් අපිට දැනෙනවා ඊට පල්ලෙහාට ගියම නොදැනෙනවා. නොදැනෙච්ච බව දැනෙන්නේ ආය අවදි වෙච්ච වෙලාවට කියලා. මෙතිකල සතියේ මේ මට සංඥා තිබුණ නැති බව දැනගන්න කතරුන්චිලා වගේ බඩ දාගෙන ආඩ ගැස්සිච්ච ගමන් හිතන අඩේ මෙච්චර ළමයි ළඟ සතියක් මේ සංඥාව තිබිලා නැහැ නේද කියලා ඒ නිසා හොඳට පෙන්වන සර්වචන් වහන්සේ සංඥාව ඇති බව දැනගන්න සංඥා නැති බව තියෙනවා සංඥා නැති බව තියෙන බව දැනගන්න සංඥා ඇති බව තියෙනවා දෙන්නයි කියන එකට සාපේක්ෂයි. එනිසා බොහෝ ආරයක් මේක වෙන්න තියෙනකොට හිතා ගන්න පුළුවන් ඒක නැති එකට කරා මෙහෙමයි කියලා. නැතිකොට නැති බව දැනගන්න බෑ. නැති බව දැනගන්නේ ආයේ තියෙන බව ආවට පස්සේ. ආන්නේ මාරුවේදී ඇති වෙච්ච සංඥාවතිගේ කතන්දර ගොතන්න නැතුව මේ බඩද මේ බඩදවිල්ලෙන් පෙන්නන්නේ මීට ඉස්සෙල්ම එනක සංඥා තිබුණේ ඒක වඩා හොඳයි. ඒක උපේක්ෂාව. මගේ හිත පුළුවන් තරම් ඒ උපේක්ෂාවේ එහෙම නැත්නම් සංඥා නැත්තත් පවතිවා කියලා ජප මන්ත්‍රයක් දෙනවා බුදුහාමුදුරුවෝ ඒතං සන්තං ඒතං පණීතං යද්දං උපේක්ඛා කියලා අර සංඥා නැති තත්ත්වේ වඩා පිරිසුදු තත්ත්වයක් බව දැනගෙන සංඥා ඇති තත්ත්වදී සංඥාව දිගේ කතන්දර කරන්නේ නැතුව නැවතත් අර සංඥා නැත්තත්ට යන්න ඉලසාරු තත්ත්වයට යන්න නැත්නම් ඇති නැති දෙක අතර වෙනස දැන ගන්න සුළුවට බොහෝ වාරයක් මේක කරගෙන කරගෙන යන්න කියලා. ඒක ලියුම ලියවිලා තියෙනවා. බොහෝ වාරයක් මේ වෙනවයි කියලා. ඉස්සරහට යනකොට ඕක ඉදිරිපත් කිරීමේ sannivedanaya කිරීමේ ක්‍රමවේදය තවත් වැඩි. ඒ නිසා යන ක්‍රමේ හරි කියන එකයි මට තේරෙන්නේ. ඒ නිසා නමුත් මේක දිරව ගන්නෑ තව වටහා ගන්නෑ වැටීම් පිණිස ලක්ෂ වාරයක් මේකම කරන්න කියලා කියනවා. දෙවනි ස්වාමින් වහන්සේ මම කාලයක සිට ඔබ වහන්සේ පෙන්වා දෙන භාවනා මාර්ගය ප්‍රගුණ කරමින් යමින් සිටිමි. නමුදු නිවසේදී බණ සීඩි අසමින් එය සාර්ථකව කරගෙන ගියත් මෙහි ආපසු කිසි කරගැනීමට අපහසු බව පෙනේ. එසේ හේයින් මෙහි නොපැමිණ නිවසේදී භාවනා කිරීමෙන් පමණක් මට ඉදිරියට යා හැකිද? වරණ ඇතුලේ තියෙන මානිතරම සීඩි වලින් බණ අසමින්ම භාවනා කරමි. වැරදි අතුත් සමාව වෙත්වා. අප පැන්නවුන්හට අනුකම්පාවෙන් මේ කරනා සේවය දිගටම කරගෙන යාමට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. මේකට ප්‍රකාශ කරන්න ඉඩමදි, තොරතුරුමදි. ඒක නිසා මෙහෙත් වෙලා ගෙදරක් වගේ පරිසරයක මෙහි ඇවිල්ලා ඒකට හුරු වෙන්නම දවස් 3-4ක් යනවා. ඉතින් ඒ හුරු වෙන කාලය ඇතුළත අර තියෙන සමාධිය, අර තියෙන දේවල් ඉන්නේ කෝල ගති, කෝඩු ගති පහළ වෙනවා. හරියටම මේක පිළිබඳව නිගමනයක් කරන්න නම් මම මට මම දන්නේ මේ ඉත්‍ත්‍යාවද්ද මේක ලියන පුරුෂයෙක්ද කියලා. ඒ වගේ Tamanට දීර්ඝකාලීන භාවනා කරතන මාස 5ක් 6ක් එක දිගට ඉන්න ඕන. අර පදන් වුණාට පස්සේ නම් හිතා ගන්න පුළුවන් ආ මේකේ පදන් වුණාට පස්සේ සිද්ධි වුණාට පස්සේ gedarat එක සංසන්දනය කරත හැකි. එහෙම නැතු මේ කෙටි කාලයකට ඇවිල්ලා මේකෙදී වෙන මේ පෙරලිත් එක්ක මේ විනිශ්චය කරන්න අමාරුයි. කෙසේ නමුත් මීට වැඩිය හොඳින් gederදී සිද්ධ වෙනවනම් ඒ අවස්ථාව පැහැර හරින්න එපා. ගන්තරන් එක ප්‍රගුණ කරන්න. ප්‍රගුණ කරගෙන යම් තැනක උදේකලාව තියනවාද යම් තැනක විවේකයේ තියනවාද යම් තැනක පිළිච්ච ගතිය තියනවාද ඒ පරිසරය වැඩි කරගෙන වැඩි වෙන විදිහට ඉදිරියට මට කරගෙන යන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා කරගෙන යන්න. නිවන් දැකීම සඳහා මෙතෙන්ද යා යුතුයි කියලා එහෙම එකක් නැහැ. කොතනද නිවන් ලැබෙන්නේ? එතෙන්ද යන එකයි කරන්නේ. ඒ නිසා දැනට ඊතර තියෙන தත්ත්වේ වඩා දියුණු කරගන්න පරිේශනයක් කරලා නිගමනයක් කරන්න ඒක තැනක බොහෝ කාලයක් ඉඳලා තමයි අත්දකින්න වෙන්නේ එහාට මෙහාට යන ගමන් ගන්නම. ඊවන් සර්ණයි ගරුතර ස්වාමින් වහන්සේ මම දැන් මෙතන යන අත්දැකීම ලබාගත හැකි භාවනාවක සිටන විට සතිය පිහිටවන අවස්ථාවක සහ තමා තනියම කරන යම් කිසි කාර්යයක් කරන අවස්ථාවක පමණද උදාහරණ දත් මැදීම ස්නානය කිරීම ආදී නිවසේදී කාර්යාලයේදී ආදී සමූහයක් සමග ගනුදෙනු කරන අවස්ථාවල සතිය පිහිටවන අන්දම පැහැදිලි කර දෙනෙමින් මෙත්සිතින් ඉල්ලා සිටිනවා. තරම් පිරිසක් වට කරගෙන හිටියත් Taman තනිවර හිටියත් ඒක කාය විවේකී විතරයි. නම චිත්ත විවේකය හැම වෙලාවෙම හරියන්නේ කැලේකට ගියාමයි සෙනගක්කට ඉන්න බෑ කියලා එහෙම එකක් නැහැ. බොහෝ විට හරියන්නේ තියෙනවා. නමුත් මේ කතා කරන්නේ කාය විවේකය ගැන. නමුත් මේ කාය විවේකයේ තියෙද්දී චිත්ත විවේකය ලැබෙනවා කියලා සාහිතියක් අපිට දෙන්න බෑ. ඒක නිසා මතක තියාගෙන ඉන්න කොච්චර සෙනගක් එක්ක හිටියත් මගේ හිත තියෙන්නේ මේකේ ඇතුලේ තමයි. ඒ නිසා සෙනග මැද හිටියත් Tamanට පුළුවන් නම් එකලස් වෙන්න උදේකලා වෙන්න එහෙම නැත්නම් විවේක වෙන්න ඒක බාහිර ඉන්න අර්ථයක තියෙන එකක් නෙවෙයි මුලදී නම් අමාරු වෙයි නමුත් පහු වෙනකොට මම දැන් මෙතන කියන එක සෙනඟ මැද හිටියත් මම දැන් මෙතනමයි තනි කර හිටියත් මම දැන් මෙතනමයි ඒක පිටිබඳව මේ සර්වචනාංශයක තැනක දේශනා කරනවා මේ කුරුළු වැද්දෝ නිර්වස්තරෙන් තමයි කැලේට වෙලා ඉන්නේ ඉතින් ඒ නිසා කුරුළු අල්ලන කැලේටලා ඉන්නකොට ඇඳුම් ඇඳගෙන නෙවෙයි ඉන්නේ. නමුත් සෙනග එනකොට යාට ලැජ්ජ හිතිලා ඉජහට පඳුරක් අස්සට රිංගනවා. ඉතින් බුදුරජාණන් ජාන පඳුරක් අස්සට රිංගුවාට හෙළුව වැහෙනවද කියන. පඳුරක් අස්සට නැතුණත් හෙළුව හෙළුවම තමයි. අපි ඇඳුම් 100ක් ඇඳත් යට හෙළුව හෙළුවමනේ. සෙනග මැද හිටියත් තනියම හිටියත් ඔච්චර තමයි කියන්නේ. ඒ තේරුම් ගන්න ටිකක් අමාරුයි මොකද නිදර්ශනය ටිකක් මේ ටිකක් නපුරුයි. අපි කොච්චර ඇඳුම් ඇඳගෙන හිටියත් හෙළුව වැහෙන්නේ නැහැ. හෙළුව හෙළුවෙම තියෙනවා. නමුත් අපිට හෙළුවෙන් එළියට යන්න බෑ. ඒ ඇඳුම් ඇඳලා පස්සේ යන්න පුළුවන්. අපිට හිතේ තියෙන අර අපේ මේ සදාචාරය නිසා. මොකද හෙළුවට මොකුත් වෙන්නේ නැහැ. ඒ වගේ කොච්චර සෙනග මැද හිටියත් සමන් බුද්ධ කලාව දන්න කෙනාට පොඩි ගහයර ගියත්, කෙන්දකම් පොළවේ හිටියත් කළ හැකි. නමුත් හැමෝටම කරන්න බැරි වෙන්න පුළුවන් නිසා විවේක තැනක කරලා බලන්න බලලා ඒක දියුණුව කියලා කියන්නේ ටිකක් සෙනග ඉන්න තැන්වල ටිකක් කාර්ය බහුල තැන්වල පවා ඒ සතිය දියුණු කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ සතිය කියන එක අපි හිතන විදිහේ කොර වෙච්ච බබෙක් නෙවෙයි මන්දබුද්ධික බබෙක් නෙවෙයි ඒක කිලෝරක් නිතර වැඩෙන එක මුල් මුල් පදනම් මත ඉඳගෙන අන්තිම සම්මා සම්බුද්ධත්වයට දක්වාම ඕක වැඩෙනවා. ඒක ගැන බය වෙන්න එපා. මුල් ටික තමයි අමාරු ටික. දැන් මේ තියෙන විතර අල්ලලා තියෙනවනේ ඕක කාලානුරූපව යනකොට අනිවාර්යයෙන් විවිධාංගීකරණය වෙනවා. ලිඛිත ප්‍රශ්න. අපි බයකොත් විනාඩි 20ක් විතර වගේ අරගෙන කියනවා. ප්‍රකාශයක් වෙනවා ලිඛිත ප්‍රශ්න ඉදරයි කියලා. වෙන කාට හරි එහෙම සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවනම් කරනවා කියනකොට මගේ ප්‍රශ්නේ මේ මම 2012 ආරම්භයේ වගේ ආනපන සතිය පුරුදුනේ දැන් තියෙන ස්වභාවය තමයි මේ ඕන තැනක බස් එකේ වුණත් යනකොට මේ සිතුවිලි නැති වෙන තැනට වගේ යනවා අන්තිමට මේ අර කලින් ප්‍රශ්න කීපයක් මෙතන කතා වුණා ඒ වගේ ඇඟ නොදැනී යන තත්ත්වයකටපත් වෙනවා. ඒක මේ අපහසුතාවයටපත් වෙනවා. සාමාන්‍ය <clears throat> වාහනේ ගමන් කරනකොටත් ඒ තත්ත්වයටපත් වෙනවා. ඇස් පියාගත්ත ගමන්. එතකොට මොකද්ද මේ මතුවෙන ඔය ඔය මති මතුවෙන ප්‍රශ්නේ මොකද්ද? එතකොට සාමාන්‍යයෙන් යන ගමන් වලදී අපහසුතාවයටපත් වෙනවා. බස් එකේ වුණත් යනකොට ඇස් පියාගෙන යන්න අමාරුයි. <clears throat> ඉතින් අරමුණක් ගන්න ඕනේ ඒකට. නෑ ඒ කියන්නේ බස් එක බහින්න ඕන තැන මත නැති උලා දිගට යන ගතියක් වගේ පටලවෙනවා කියන එකද කියන්නේ නැත්නම් ඇත්ත එක වහගෙන ඉන්නකොට හිතවිලි නැතිවීමම අසහනයකට හේතු වෙනවා කියලාද කියන්නේ අසහනයක් නෙවෙයි ඒකට විසඳුමක් තියෙනවාද කියන එකයි නෑ විසඳුමක් තමයි විසඳුම කියන්නේ විසඳුම තම විසඳුම නැතිකම තමයි නිතරම හිත ආරමුණු අරගෙන පටලවාගෙන සංස්කරණී කරන එක. අතන සංස්කාර අඩු වෙලා තියෙනවා. ඒක විසඳුමක්. ඒකට විසඳුම් නෑ. මේක ප්‍රයත්නයක ප්‍රතිපදාවක ප්‍රතිඵලයක් නේ. අහම්බයක් නෙමෙයිනේ. ඒ වගේම එතන ඉන්නකොට කායික ක්‍රියා නැහැ. වාචසික ක්‍රියා නැහැ. මානසික ක්‍රියා ටිකක් තියෙනවා. හැබැයි වෙන්නට වැඩිය අඩුයි. ඒ කියන්නේ අපිට තර්කයෙන් හිතා ගන්න පුළුවන් කෙලෙස් අඩුයි. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ ප්‍රතිපදා බව දන්නවනම් කෙලෙස් අඩු බව දන්නවනම් ඔය தත්ත්වයක් ටිකක් වෙහෙස තමයි. එතන ඉන්න එක ලස්සනට කියන කොටපාය සූත්‍රයේ ඔය වෙහෙසට ප්‍රමෝදය කියලා නමක් දාගන්න කියන. ප්‍රීතිය කියලා නමක් දාගන්න කියනවා. සති සම්පජඤ්ඤය කියලා නමක් දාගන්න කියනවා. සුඛය කියලා නම මාරු කරන්න කියනවා. ඒ කියන්නේ අපිට ප්‍රයත්නෙන් අඩු කරන්න බෑ ඔයිට වෙන්නේ. ඔච්චර තමයි යන්න පුළුවන් ඉන්නේ. ඒ වුණාට අපි හිත ඒකත් දුකකට හරවනවා. අපි හිතනවා මේක ආර්ය දුක්ඛ සත්‍යමයි මේ. කියන එකට ප්‍රමෝදය පහල කරනවා, ප්‍රීතිය පහල කරනවා, සති සම්පජඤ්ඤය පහල කරගන්නවා, සුඛය පහල කරගන්නවා කියන ඒක මේ උපේපු දෙයට හුරු වීමක්, උපේපු දෙයට හැඩ ගැසීමක්. උපේපු දෙයට වශී වී වශී කර ගැනීමක් සිද්ධි කර ගැනීම. ඒක සඳහා හිතේම යාන්ත්‍රණයක් නෑ බනහන්න ඕන. හිතේම යාන්ත්‍රණයක් නෑ ධර්ම සාකච්ඡා කරන්න ඕන. ඉතින් ඒක කියන්නවත් හිතෙන්නේ අපි සාමාන්‍යයෙන් බණ භාවනා කරමු නැති කෙනෙකුට කියන්න බෑනේ අපිට. කියන්න අපිට හම් වෙන්නේ සමසිය බණ භාවනා කරන තව පිරිසක් ඉදිරිපිටනේ. ඒකනේ වටිනාකම සාසනේ. ඒකනේ ශාසනය කියන්නේ. නිකමට හිතන්න බුද්ධ ශාසනය නැති කාලේ භාවනා කරලා උතෙන් කවුරට ගියා නම් කොහෙන්ද කොට එීම. ඒකයි කියන්නේ මේ බුද්ධෝසාද බුද්ධෝත්පාද කාලය බුද්ධ ශාසනයක තියෙන වෙලාවක අපි මේක කෙරුවොත් වැටලි වැටලි හරි ගිහිල්ලා දවසක යයි. නැති කාලෙක ඉර නැති හඳ නැති ලෝකෙක හිටියා වගේ. ඒකයි කියන්නේ සුකෝ බුද්ධාණං උප්පාදෝ දුර්ලභෝ බුද්ධ උප්පාදෝ ලෝකස්මී. ඉතින් අපි උත්සාහ කරන්න තියෙන්නේ මේකත් නරකට නුහුරට හිතන ගතියක් හිතේ තියෙනවා. නමුත් මම මේක උපයපදාවේ නමුත් මේක මට තේරෙනවා කෙලෙස් අඩුයි කියලා. ඒ නිසා මම මේක ප්‍රමෝදයක් කරන ජීවත් වෙනවා කියලා පස්සේ ජීවිතේ හැම තැනම සතුට වෙන්න පුළුවන්. මොකද ඕන තැනක මෙතෙන් යන්න පුළුවන්. ඒක ආමිෂයේ තියෙන එකක් නෙමෙයි. ඒක ප්‍රතිපදාවෙන් තියෙන එක. ඒක කෙලෙස් අඩුවෙමින් තියෙන එකක්. ඒකට සතුටු වෙච්ච ගමන් ඔබ තව ගැඹුරට යනවා. දැන් තියෙන සැකේනේ. පටල වෙන්නේ. උකට සතුටු වෙච්ච ගමන් ඕක පිටදී විශාල ගැඹුරකට පිටදී විශාල අద్භූත ධර්ම වලට නැත්නම් ආශ්චර්ය ධර්ම වලට යනවා. ඒ නිසා නිසකව ඉදිරිපත් වෙන එකයි කරන්නේ. අනිස්ථා ප්‍රශ්නයක් තියෙනවා. අදිට පරයය සූත්‍රයේ වහන්සේ දේශනා කරා ඒකේ සංගතියට කියන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරන අයෙක් උනත් අපාගත වෙන්න ඉඩ තියෙනව නේද? ආර්යම ගමන් කරන කෙනා අපා වෙන්න ඉඩ තියෙනවා. ඒකේ කියලා තියෙනවා පච්චේ පරිග්‍රහඥානේ ලැබපු කෙනා ලද්දස්සාසෝ බුද්ධ ශාසනේ නියත ගතිකෝ පතිට්ඨිතෝ කිය. නිතරම හිත පච්චේ පරිග්‍රහ ඥාන වට්ටමේ තියෙනවා නම් එයා අපාගත වෙන්නේ. එයා නියත ගතිකයි. සුගතියටමයි යන්නේ. ලද්දස්සාසෝ ආස් බුද්ධහ බුද්ධ ගම තුල ඉස්ස ඉස්පාසුවක් ලැබලා තියෙනවා. නමුත් එයා ඒ ජීවිතයේ තුළ මේ පච්චේ පරිකා ඥාන මට්ටම වැටුනොත් ආය ආයට යන්න පුළුවන්. නමුත් පච්චේ පරිකා ඥානය කියන එක මට්ටමින් නතර නොවි, ඒ කියන්නේ හේතුඵල ධර්ම තේරුම් ගන්න මට්ටම නතර සෝවාන් වුණොත් නම් යන්නෙම නැහැ. ඒක නිසා ආටි මාර්ගයේ ගමන් කරන්න යන්න ඉඩ තියෙනවා.